හොඳයි. එතකොට දැන් දැන් ඔය කියපු විස්තර ටිකත් එක්ක ඇත්තටම දැන් ඔය කිසිවක් ඔබතුමාට පෙනේ කිසිම දවසක කිසිම දෙයක් අහේතුවකට නම් සකස් වෙලාව නැති බව. හැම එකකටම හේතුවක් තියෙනවා. අන්න ඒකයි. හැම එකකටම හේතුවක් තියෙනවා. ඔබතුමා ඔය ඇමරිකාවට යන්න, ඔබතුමාට ඔයගේ භාර්යාවක් ලැබෙන්න, ඔයගේ දරුවෙක් ලැබෙන්න, ඔයගේ ජීවිතයක් ගත කරන්න. මේ හැම එකකටම හේතුවක් තියෙනවා. හේතු තියෙනවා. ඒක නිසාමයි ඔහොම ඔහොම සකස් වෙන්නේ. හරි? එතකොට දැන් මේ මේ මේ දැන් අපි මේ ධර්මය කියලා අපි බුදුදහම කියලා අපි පොඩි කාලේ ඉඳන්ම අපි දැනගෙන තිබිච්ච තැන් තිබුණා නේද? එතකොට බලන්න මේ පොඩි කාලේදී දැන් ඔබතුමාගේ අත් දෙක එකතු කරලා දවසක සාදු කියන්න කවුරු හරි පුරුදු කරන්නේ නැති පොඩි කාලේ. එතන ඉඳන්ම ආපු ගමනක් තියෙනවා. <laughs> අන්න ඒ කියන්නේ ඒ ඒ ඒ ඒ පියවරත් මේ එන්න එන ගමනට මේ අද මේ ධර්මයක් ඇහෙනවා නම් ඒ ගමනට ඒකත් උපනිෂ වෙලා තියෙනවා. ඇත්තටම කිසියක් අහේතුක නෑ. ඕක ඕක පස්සේ බලන හැටි මම කියලා දෙන්නම්. ওই කතන්දරේ. හරි? එතකොට මේක හරි ලස්සනයි. මේ ගැටිය ලියාගත්තට පස්සේ සම්පූර්ණ කතාව නිකන් මේ චිත්‍රපටියක් බලනවා වගේ බලන්න පුළුවන් ආපස්සට. මේක පුදුම මේ පුදුම තැනක් ඇත්තටම මේ හරිම ආශ්චර්යයි ආශ්චර්යයි අද්භූතයි ඇත්තට මේ කතාව එතකොට දැන් අපිට කොහොම වුණත් දැන් අපි දැන් හම්බ වෙනවානේ දැන් මේ ආයතන හයක් එක්ක තමයි අපි මේ ගමන තියෙන්නේ ඒ ඒකෙන් පිට අපිට ලෝකයක් හම්බ වෙලා තියෙනවද? ඇහෙන් කනෙන් නහෙන් දිවෙන් කයෙන් මනෙන් මේ හයෙන් තොරව ලෝකයක් හම්බ වෙලා තියෙනවද? මොකක්වත් නෑ. හොඳට බලන්න. ඒක ඒක අනිවාරෙන් හම් වෙලා නෑ ඒක ඔබතුමා කියන හින්ද නෙවෙයි ඒක මගේම අවබෝධයක් විදිහට ඒක අනිවාර්යෙන් මෙහෙමයි. එහෙමමයි. අන්න බලන්න. එතකොට එහෙනම් ඒ ඒ ඒ කියන්නේ මේ ඇහැ කන නාසය දිව කය මන කියන ආයතන හයත් එක්කම තමයි අපිට මේ සකස් වීම ඔක්කොම තියෙන්නේ. එතකොට ඒකෙත් ඔන්න ඔතනින් අපි පටන් ගන්න ඕනේ මේ වැඩේ. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් මෙහෙම දැන් ඊට පස්සේ බලනවා මේ දැන් එහෙමනම් මේ ඇයි හයක් හම්බ වෙලා තියෙන්නේ? එතකොට මේ 6න් අපිට මේ මේ 6න් මේ 6ක් තියෙන්නේ ඇයි? එතකොට මේ ඇයි එකක් දෙකක් තිබුණ නැත්තේ? ඇයි 10ක් විතර තිබුණ නැත්තේ? ඔන්න අපිට එන්න ඕන ප්‍රශ්න. හරි? ඒ කියන්නේ මේ අනිත් පැත්තේ මම කියන්නේ මේ අපි බලන්න ඕන ටිකක් මේ ඉන්න ඉන්න ඉන්න රාමුවේම නෙමෙයි. මේ රාමුවෙන් එළියට යන්න ඕනේ අපි. මේ රාමුවෙන් එළියට ගිහිල්ලා බලනකොට තමයි අපිට වෙන්නේ ඇයි හයක් මූණි කියලා. මේ වැඩේට. හරිද? ඇයි අඩුවෙන් තිබිලත් හරියන්නේ නැති වැඩියෙන් තියලත් හරියන්නේ නැති කියලා. එතකොට එහෙම තැත්ති කියලා. එතකොට අපිට පේනවා දැන් මේ හයක් තියෙන එකෙන් මේ හයෙන් එකක් කරන එකක් තව එකකට කරන්නත් බෑ. දැන් අපි හිතමු දැන් පේනවා කියන ස්වභාවයක් එනකොට ඇහෙන් ඇහැ ඇහැ තමයි ඒකට ඕන වෙන්නේ අපිට. ඇහැ මේ එතකොට කනෙන් එක කරන්න බෑනේ. ඒ ඒ කතන්දරේ. එතකොට කනින් කරන අපිට ඇහෙනවා කියන දැන ගත්තාම කනින් කරන එක ඇහෙන් කරන්නත් බෑ. ඔහොම ඔහොම ඔය ආයතන හය පෙරලලා බලනකොට අපිට පේනවා එකකට කරන්න පුළුවන්කක් තව එකකට කරන්න බෑ. අන්න ඔන්න උතන අපි ලියා ගත්තාම ලොකු ලොකු තැනක් උතන. ඔඩියට පෙවුනට ඔය ඔය චුට්ටේ ඔය චුට්ටේ දින ලොකු ඥානයක් අනිත් පැත්තේ. මේ මේ චූටි තැන. එතකොට බලන්න එතකොට අපිට පේනවා එහෙනම් ඇහැ මේ ඇහෙන් කරන කතන්දරේ අනිත් ආයතන පහටම කරන්න බෑ කවදාවත්. එතකොට කනින් කරන කතන්දරේ අනිත් පහටම කරන්නත් බෑ. එතකොට දිවෙන් කරන කතන්දරය අනිත් පහට කරන්න බෑ. මේ විදිහට මේ විදිහට අරන් බලන් යනකොට අපිට පේනවා ආයතන හයෙන් එකකට කරන්න පුළුවන් එකක් අනිත් අනිත් කිසි එකකට කරන්න බෑ කියලා. හරි. දැන් ඔන්න ওই ටික සමරයිස් කරගන්නවා අපි. ඔන්න සමරයිස් කරගත්තට පස්සේ මම ඔතන ඔය ඔය ඔය වට්ටමේ පොඩ්ඩක් එක්කගෙන එන්න. එතකොට මට ඔය හැදුවාට මගහැරලා ඕ මගහැරලා තියනවනේ ඔයාලට එකක් ගන්න පුළුවන් නේ. නේ? ඔව්. ඔබතුමාගේ සාකච්ඡාවල මම ඕක ඇහුවා ඊට පස්සේ අර ධාතු හය අවබෝධ කරන්න තමයි තියෙන්නේ කියන එක මම ඇහුවා හොඳට ඒක හොඳටම තේරුණා මම ඒ පැත්තට යන්නේ නැතුව මම ආයතන පැත්තෙම මම ගන්නම් අද හරි මොකද ඒ සාකච්ඡාවල ඕන තරම් කරලා තියෙනවනේ හරි එතකොට දැන් මම මේ ගේන්න හදන්නේ ඒ කියන්නේ මේ වෙනම කතාවක් අද ඔයාලට පෙන්වන්න හදන්නේ ඒකැන වෙන කතා වැඩිය කතා කල නැති සිද්ධිය එතකොට බලන්න එතකොට දැන් එතකොට පේනවා එහෙනම් මේ එකකට එකක් කරන්න බැරි දේවල් තියෙන්නේ. එතකොට තව පැත්තක් අපි බැලුවොත් එහෙම මේ මේ ආයතන 6 ගැන පොඩ්ඩක් තව පොඩ්ඩක් බලන්න. බලනකොට අපිට පේනවා ඇහැට ගැටෙන්නේ බාහිර රූප. අන්න. කනට ඇහෙන කනට ගැටෙන්නේ බාහිර ශබ්ද තරංග. හරිනේ? ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර සම්බන්ධයක් මෙතන වෙනවා. එතකොට ඇහැ කන නාසය නාසය ගත්තාම ඒකටත් ඒ විදියමයි. ඇහැ කන නාසය දිව දිවට ගත්තාමත් එහෙමයි. කය කයට ගත්තාමත් එහෙමයි. මන මනට ගත්තාම එහෙම නෙමෙයි. අන්න බලන්න වැඩි. එතකොට බලන්න ඇහැ කන නාසය දිව කය මේ පහ සම්බන්ධ වෙන්නේ බාහිරත් එක්ක. අන්න බලන්න. මේ ආයතන ටික ගැටෙන්නේ බාහිරත් එක්ක. මන ගැටෙන්නේ බාහිරත් එක්ක නෙමෙයි. අන්න ඒකයි වැඩි. මන ගැටෙන්නේ මනත් එක්කමයි. මේක ඇතුළෙන්ම විඥාන ධාතුව විඥාන ධාතුව තුලම ක්‍රියාත්මක වෙන කතන්දරයක් මන මන ධම්ම කියන කතන්දරේ. හරි? එතකොට බලන්න ඔන්න අපි දැන් මේ දෙක පොඩ්ඩක් වෙන් කරගන්න පුළුවන් අපිට. එහෙනම් මේ බාහිරත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් පහක් තියෙනවා. ඒ තමයි ඇහැ කනනාසී දිව කය. මේ පහෙන් තමයි බාහිරත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මනට සම්බන්ධ වෙන්නේ බාහිරත් එක්ක. මෙන්න මේක ලියා ගන්න ඕනි ඉස්සල්ලාම. ඒකට ඕනනම් එක්ස්පෙරිමන්ට් කරලා බලන්නත් පුළුවන් ඕන තරම් දැන්. දැන් අපි හිතමුකෝ දැන් ඔබතුමා ඔතන ඔතන ඉඳලා අපි හිතමු ඔතන ඉස්සරහා පුටුවක් උඩ ඔතන ඉස්සරහා මේසි තිනවා. අපි හිතමු මේසි උඩින් ඔන්න එක එක දේවල් තියෙනවා. ඔබතුමාට පේන්න. එකක් අපි හිතමු අපි රවුම් රවුම් මේකක් තිබ්බා. මොකක් හරි උපකරණයක්. තිබ්බහම ඔබතුමායෙන් ඇහුවොත් මේ මොකද්ද කියලා හරි ඔබතුමා ඇස් ඇරලා ඉන්නේ. ඔබතුමාට කියන්න පුළුවන් කෝප්පයක් වගේ කියලා. මේක කෝප්පයක් කියලා. නේද? ඊට පස්සේ තව එකක් පෙන්වනවා ඔබතුමාට කියන්න පුළුවන් ලැප්ටොප් එකක් කියලා. දැන් ওই පෙන්නන පෙන්නනකොට ඔබතුමාට කියන්න පුළුවන් නමක් තියෙනවා. හරිනේ? හරි. ඔන්න දැන් ඇහත් සම්බන්ධ වෙලා මනත් සම්බන්ධ දැන් ඔන්න ඔහොම කියනකොට අපිට තව පැත්තකින් එනවා අනිත් පැත්තෙන්. දැන් එතකොට මේ කෝපයක් කියලා කියන්නේ ඇහැද ඇහැද කියලා. මේ ඇහැද කෝපයක් කියලා කියන්නේ. ඔන්න ඔතනින් අපි ඉස්සෙල්ලා ලියා ගන්නවා. එතකොට ඔබතුමා දැන් ওই ටික දන්න හන්දා ඔබතුමාට පේනවා අපි ඇහැයි ඔය රූපේ විතරක් තිබ්බොත් වස්තුව විතරක් තිබ්බොත් කවදාවත් මේ ඇහැට හම්බ වෙනවද ওই වස්තුව? හරියට නිර්වින්දනය කරපු අවස්ථාවක්, මැරිච්ච මොහොත. තද නිින්දකින්න මොහොත. ඔන්න අවස්ථාවක් ගත්තොත් අපිට කවදාවත් හම්බ වෙන්නේ එහෙනම් අපිට පේනවා ඇහැට කවදාවත් කෝපයක් හම්බ වෙලා නැති බව. ඇහැ කෝපයක් බව දන්නේ නැති බව. හැබැයි ඇහැට මේ වර්ණ සටහන වැටෙනවා. හැබැයි ඇහැ දන්නේ නැහැ බව නේ. හරි. එතකොට එහෙනම් සංගති පස්ස වෙලා නැතා. ආන් හරි. එතකොට එහෙනම් අපිට පේනවා මේ ඇහැයි රූපෙයි විතරක් තිබුණොත් කවදාකවත් මොකක්වත්ම හම්බ වෙලාම නැති බව. වෙලාම නැති බව. හම්බ වෙලාම නැති බව. හරි ඊට පස්සේ අපි උතන්ට හිත ගිනවා දැන්. අන්න හිත ගినాපු හැටියෙම අපිට දැන් බලන්න දැන් අපි නිර්වින්දනය කරලා තියෙන වෙලාවක අපිට ওই වගේ කවුරු හරි වීඩියෝ කරන ගමන් එයා වීඩියෝ කරනවා. වීඩියෝ කරන ගමන් එයා අපිට පෙන්නනවා. දැන් අපිව නිර්වින්දනය කරලා එක එක දේවල් පෙන්නනවා. ඇහැ ඇරලා මේ මොකද්ද මේ මොකද්ද කියලා අපි මොකුත් දන්නේ නැහැ. කනට ගල්ලත් කියනවා එක එක දේවල් අපිට ඇහිලත් නැහැ. කටටත් මොනවා හරි දානවා. අපිට ඒ දැනිලත් නැහැ. ඊට පස්සේ නහයටත් ගඳ සුවඳක් අල්ලලා පෙන්නනවා. ඒත් අපිට දැනිලා නැහැ. මෙන්න මේ ටික ඔයාව නිර්වින්දනය කරපු වෙලාවේ කරා. ඔයාට හම්බුණාද කියලා ඇහුවොත් නෑ. ඔයා මොකුත් මට කරේ නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ නේ. ඊට පස්සේ වීඩියෝ එක දැම්මහම පේනවා නෑ. එහෙම දෙයක් කළා තියෙනවා. හැබැයි හම්බු වෙලා නෑ. අන්න අර වීඩියෝ එක රෙකෝඩ් පෙන්න පෙන්නුවොත් අපිට පේනවා මෙයා එක එක දේවල් කළා. හැබැයි ඒ වෙලාවේ කිසි දෙයක් හම්බේ ආයතන හයෙන්ම අහුවෙලා කිසි දෙයක් හම්බ වෙලා නැහැ. එහෙනම් පේනවා ඒ මොහොතේ නම් මොකද්ද නැති වෙලා තියෙන්නේ? හිත මන ආයතනයත් එක්ක, ඒ කියන්නේ මොළයත් එක්ක තියෙන සම්බන්ධය తాවකාලිකව අත්හිටවල තිබිලා තියෙනවා. නේ? සීහ නැති කරනවා කියන්නේ නිර්වින්දනය කරනවා කියන්නේ ඒ වගේ ස්වභාවයෙන්. අන්න එතකොට අපිට පේනවා එහෙනම් මේ ඇහැ තනියෙන් ගත්තාම උපකරණයක්. කන තනියෙන් ගත්තාම උපකරණයක්. ඇහැ කන නාසය දිව කය මේ හයගත් මේ පහ ගත්තාම උපකරණ පහ. මේ පහට තනියෙන් මුකුත් කරන්න බෑ. ආන්න අපිට ඔන්න ඔය කතන්දරේ ලිහිනවා. එහෙනම් අපිට පේනවා ඇහැට කවදාකවත් කිසිම දෙයක් ගැන දැනගෙන නැති බව. කිසිම දෙයක් ගැන අන්න ඔන්න ඔය කතන්දරේ අපි ලියා ගන්න මුලින්ම ඊට පස්සේ ඔතනට අපි දැන් හිත ගේනවා ඔන්න හිත ගෙනාවු තැන ආන්න අපිට පේනවා අන්න එක එක දේවල් අන්න අපිට පේනවා කියන ස්වභාවය මුලින්ම ඇති වෙනවා ඒ කියන්නේ දැන් මේ ඇස් වහලා ඇස් අරිනකොටම පේනවා. නේද? පේනවා. අන්න මේ පේනවා කියන ස්වභාවය අර නිර්වින්දනය කරපු වෙලාවේ තිබුණේ නැහැ. හරිනේ? දැන් තියෙනවා. දැන් මොකක්ද අලුතෙන් තියෙන්නේ? මනස වැඩ කරනවා. එහෙනම් මනස මෙතනට ආපු වෙලාවේ තමයි මේක පේන්නේ. එහෙනම් පේනවා කියන තැනදී අපිට පේනවා පේන්නේ ඇහැට නෙමෙයි. හේතු තුනක් සකස් වෙච්ච නිසායි පේන්නේ. මෙන්න මෙහෙම ලිහින්න ඕනේ මේක. ඒ කියන්නේ ඇහැ තිබුණාට වැඩකුත් නැහැ, රූප තිබුණාට වැඩකුත් නැහැ, මෙතනට හිත එන්න ඕනේ. එහෙනම් අන්න බලන්න චක්කු විඥානය කියන එක හටගන්න නම් මනස උතන්ට එන්න ඕනේ. එහෙනම් මනස ඇවිල්ලා මේ චක්කු විඥානය කියන එක හටගත්ත තැන තමයි පේනවා කියන දෙයක් අපිට හම්බ වෙන්නේ. හරි. ඔන්න පේනවා කියන එක හම්බ වුණා තාම තාම හම්බුන්නේ නැහැ වස්තුවක් මොනවාක්වත්. එතනින් එහාට ඔන්න බලන්න ඇහැ රූප චක්කු විඥානය කියනකොට පේනවා. කන සද්ද සෝත විඥානය කියනකොට ඇහෙනවා. සද්දයක් විතරයි හැබැයි. මුකුත් නැහැ. ආරම්මන මුකුත් නැහැ. වෙන මේ කියන්නේ සංඥා මුකුත් නැහැ. තිංගසංගති පස්ස කියලා මන ආයතනයේට මේක ගිය හැටිය ආන්න අපිට කෝප්ප, ලැප්ටොප්, මේස, පුටු, බිත්ති මෙන්න ඕන්න ඔක්කොම ටික අපිට එන්න පටන් ගන්නවා. එහෙනම් අපිට පේනවා ඔන්න ඔතන මම ඇයි ওই ටික ආයි විස්තර කරේ. ඔව්. ඔබතුමා එතන හොඳ හොඳ තැනක් ඔතන ඔබතුමා මම ඔතන පොඩි ප්‍රශ්නයක් අහන්න ඔබතුමා ඔතන යන්න කලින්. අන්න හරි. දැන් දැන්මට දැන් ඔත්තන තම් ඔත්තන තමයිද ඔබතුමාර තැන්කීප එක පෙන්දනවා අනිදස්සන අපටික විඤ්ඥානය කියලා තැන් ඔත්තනම තමයිද අපිට කියන්නේ නාමකායේ පටික සම්පස්සේ කියලා ඔතනමල අව අන්න හරි ඒ කියන්නේ නාමකායේ පටික සම්පස්සය කියලා කියන්නේ කොතන්ති දන්නවාද අන්නර මන ආයතනයට යන තැනදී ඒ කියන්නේ ගැටුනට වැඩක් නෑ මේක දන්නේ නෑනේ මොකද්ද කියලා. එහෙම එහෙම. ඔව් කියන්න. ඔව්. දැන් ඊට පස්සේ දැන් නාමකාය පටික සම්පස්සය වෙන තැනදී ඊට පස්සේ ඔතෙන්ට එනවත් ඔතනදීද අපිට හම්බ වෙන්නේ ආශ්‍රව කියන ඒවා. ආශ්‍රව කියන ඒවා ඇවිල්ලා ඔතනින් තමයි ආශ්‍රව. ඒ කියන්නේ ස්පර්ශ කියලා කියන්නේ තිංගන් සංගති පස්ස කියලා. ඔව්. මෙන්න මෙතනදී තමයි ආශ්‍රවය දෙන්නේ. මෙන්න මෙතෙන් තමයි එක්ක රාග එක්ක දේශ එක්ක මෝහ කියන මෙන්න මේ ආශ්‍රව ටිකේ දෙන්නේ ඔන්න ඔතන. මෙන්න මේ ස්පර්ශය වෙන්නේ මනටනේ දැන්. අන්න බලන්න අභ්‍යන්තර බාහිර ආයතන ගැටුණි. ගැටුණට එතන මොකුත් එතන විපාකෙට සිද්ධ වෙන්නේ මේ සිද්ධිය. ඇහැට රූප ගැටෙන්නේ අපි බලනවා නෙමෙයි ඇහැට රූප ගැටෙනවා. කනට ශබ්ද වැදිනවා. ඒක විපාක වටේකනේ අපි මේ ඉන්නේ. මේ අපි විභාග වටේක අපිට ඇහැර රූප ගැටෙනවා. ඒ ගැටීම තුළ මේක මන ආයතනෙට ස්පර්ශ වෙනකොට තමයි මන ආයතනෙට ස්පර්ශයේදීම තමයි රාග දේශ මොහ යෙදිලා යන්නේ. මොකද ওই ස්පර්ශයෙන් පස්සේ තමයි වේදනාව කියන එක යෙදෙන්නේ. හරිද? මේ වේදනාව සැප වේදනාවද දුක් වේදනාවද අදුක්කෝ සුඛ වේදනාවද කියන එක යෙදෙන්නේ ඔන්න ස්පර්ශයත් එක්ක. එහෙනම් ඒ ස්පර්ශයට තමයි රාග දේශ මොහ යෙදෙන්නේ. හරි එතනින් පස්සනේද වචන දෙන්න අධිවචන වෙන්නේ ඔතනින් පස්සනේද කම්පියුටරයක් වෙන්නේ ඔතනින් පස්සේ ඒ කියන්නේ අධිවචන වෙනවා කියලා කියන්නේ නාම ධර්ම ටික හට ගන්නවා කියන එකයි ඒ කියන්නේ නාම ධර්ම ටික හට ගන්න තැනදී තමයි අධිවචනයක් වෙන්නේ එහෙම එහෙම දැන් එතකොට මහත්තයා දැන් මට දැන් හරි දැන් මේ මේ අපිට ලෝකේ දැන් හම්බ වෙලානේ තියෙන්නේ දැන් අපිට ලෝකයක් මේ හම්බ වෙලා තියෙන්නේ ඒ කියන්නේ අපි මේ අධිවචන සම්පස්සේ උනුත් එහා එහා ඉන්නේ අපි දැන් මේකෙන් ස්ටෙප් එකක් පස්සට ගියොත් එහෙම මෙතන තියෙන්නේ තියෙන්නේ නෙවෙයි සකස් වෙන්නේ ධාතු ස්වභාවයක්ද මුලින්ම චක්කු ධාතු රූප ධාතු කියලා ධාතු ස්වභාවයක්ද මේවා නම් කරන්න කලින් අවස්ථාව මෙහෙමයි ඕක මේ පරියාය ඔතන තමයි මට මෙහෙමයි ඕක ඔය ධාතු කියලා ගන්නකොට එක පරියායක් හරිද මේ හැම තැනකම තියෙන ඇත්තටම ධාතු ස්වභාවයක් මේ ධාතු ස්වභාවය තුල ගොඩ නැගෙනවා මේ මේ ධාතු ස්වභාවය අපිට පෙන්වන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේකක් එකක් තමයි මේ ධාතු ස්වභාවයේ ආයතන හැටියට අපිට මේක කතා කරන්න පුළුවන්. චක්කායතනයක් කියලා අරගෙන. මේක ධාතු හැටියට අරගෙන කතා කරන්න පුළුවන් මේ කතන්දරේ. හරිද? එතකොට මේ එකම කතන්දරේ. ඒ කියන්නේ මේ ඇහැ ගොඩ නැගිලා තියෙන්නේ ධාතු ගොඩකින්. කන ගොඩ නැගිලා තියෙන්නේ ධාතු ගොඩකින්. මේ කය ගොඩ නැගිලා තියෙන්නේ ධාතු ගොඩකින්. ඒ කියන්නේ මේ හැම එකකම තියෙන සුද්ධාෂ්ටක වල එකතුවක්. හැම තැනකම තියෙන්නේ එහෙමයි. එතකොට දැන් මේ කය ගත්තාම මේ කය හැදිලා තියෙන්නේ ආහාර වලින්නේ. එතකොට ආහාර කියනකොට මේ ආහාර කියන එකත් සුද්දාෂ්ටක වල එකතුවක්. මේ ආහාර වල අපි ගන්නකොට ඒ ආහාරයේ යෝජාවෙන් ඒ සුද්දාෂ්ටක වල එකතුවක් තමයි අපි මේ කය හැදිලා තියෙන තැන. හරිනේ. එතකොට අපිට මේ භෞතිකය අරගත්තාම මේ භෞතිකයේ තියෙන දේවල් හැදිලා තියෙනවා ওই විදිහටම පරමාණු ඒ සුද්දාස්ඨක වල එකතු වලින් එක එක එක එක හැඩතල අරන් තියෙනවා ඒ සුද්දාස්ඨක වල සකස් වෙච්ච විදිහට එක එක හැඩතල තියෙනවා නමුත් දැන් මේ විඥාන ධාතුව කියන එක ටිකක් වෙනස් කතන්දරයක් හරිද මේ විඥාන ධාතුව කියන එක වෙනස් කතන්දරයක් ටිකක් ඒකත් නිර්මාණය වෙච්ච ක්‍රමයක් තියෙනවා දැන් අපි දන්නේ භෞතිකව තියෙන කතන්දරයක්නේ ගොඩක් වෙලාවට එතකොට මේ භෞතිකයේ අපිට පේනවා මේ ධාතු කියනකොට මේ කතන්දරේ මොකක්ද කියලා. මට හිතෙනවා මේකේ අවසානයේදී මම ඔයාව එක්කගෙන ඉන්නම් ඔන්න ඔතන ඔයාට වැඩි ඒ කියන්නේ ඇහිලම නැති කතාවක්. ඒ කියන්නේ ධාතු පැත්තෙන් තමයි මට ඒක පෙන්වන්න වෙන්නේ ඔයාලට. සුද්දාස්තක පැත්තෙන්. ඒක වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් මේ අපිට මේ භෞතිකව තියෙන එක අපිට පෙන්වන්න අපිට භෞතිකව තියෙන එක මේ සුද්දාස්තක වල එක එක හැඩතල අරගත්ත එක අපිට දකින්න පුළුවන්. නමුත් මේ අභෞතිකව පවතින සුද්දාස්තික වල චලිතය අපිට දකින්න බෑනේ කවදාවත් සකස් වීම. ඒ කියන්නේ අභෞතිකව පවතින දෙහාකාරයකට කර්මජවයි චිත්තදවයි. එතකොට මේ අපිට මේ චිත්තද කියන තැන මේ ඒ කියන්නේ විඥාණය එහෙම නැත්නම් මේ කර්මජ විඥානය කියන එක විඥාන ධාතුව කියන එක ඔන්න හොඳට අහගන්න මේ කර්මජ විඥාන ධාතුව කියන එක සම්පූර්ණව සකස් වෙලා තියෙන්නේ පූර්ණ කර්මජ සුද්ධ අෂ්ටක වලින් පූර්ණ කර්මජ සුද්දාස්තක චලිතයකින් තමයි මේ කර්මජ විඥානය කියන එක සකස් වෙන්නේ. දැන් ඔයාලට මම දැන් උත්තුජේ එකයි ඔය ඔය භෞතිකය කියන එක ගැන මම දැන් කතා නොකර ඕක මම ඔයාලට අන්තිමට උත්තරයක් පෙන්නන්නම්. හරි? මම එක තැනක් විතරක් ඔයාලට දැනට පෙන්නන්නම්. ඒ කියන්නේ මේ විඥාන ධාතුව කියන එක. මේ අපි හිතන කතන්දරේ තියෙනවනේ. අපිට මේ දැනෙන කතන්දරේ නාම ධර්ම ටික හට ගන්න කතන්දරේ. ඔය ආදිවචන සම්පස්ස ටික එන කතන්දරේ තියෙන්නේ විඥාන ධාතුවත් එක්ක. මේ විඥාන ධාතුව පූ සකස් වෙලා තියෙන්නේ පූර්ණ කර්මජව. කර්මජ සුද්දාස්තක වල චලිතයෙන් ජනිතය වෙච්ච ජනනය කළ ගරුප එකක් තමයි මේ විඥාන ධාතුව කියන එක. හරිද? මේ ඔයාට හටගෙන තියෙන විඥාන ධාතුව. මම ඔතනින් දැනට ওই කතන්දරේ නවත්තන්නම්. ඔතනින් නවත්තලා උත්තුජයි ආහාරජ රූප දෙක ගැන මම පස්සේ කියන්නම් උත්තරයක් එක්ක. හරිද? මොකද ඒක දැන් කියන්න සුදුසු නෑ. මං ඒක අන්තිමටම ගෙනල්ලා ඔයාලට පෙන්නන්නගේ උත්තරේ. එතකොට ඔයාලට තේරෙයි මේ කතන්දරේ. ඔයාව කිව්ව කතන්දරේ හරිම තැනක් ওই ධාතු කතන්දරේ. හරිද? ඒ කියන්නේ මේ කර්මජ ධාතු. ඒ කියන්නේ කර්මජ සුද්දාෂ්ටක වල චලිතයේ අවකාශයත් එක්ක කොයි ආකාරයෙන්ද සිද්ධ වුනේ ඒ ඔයාගේ ඔය චුති චුති චුතිසිත ඇති වෙනකොට ඒ කර්මජ සුද්දාෂ්ටක වල චලිතයත් එක්ක ගොඩනගලා හදලා දීපු කර්මජ විඥානයක් තමයි දැන් මෙතන ඔයාලට මේ ක්‍රියාත්මක වෙන්නේ මනස හැටියට. හිත හැටියට. හරිද? මේ මනස හැටියට ඔයාලට ක්‍රියාත්මක වෙන්නේ අන්න එහෙම එකක්. එතකොට දැන් අපි ඕක ඔතනින් තියෙන මෙහෙම යක්. දැන් දැන් අර දැන් අන්න අර තින්න සංගති පස්ස කියනකොට අන්න බලන්න එතනදී ඒ කියන්නේ රූපකයේ පටිගිය වුණා. ඇහැට රූප ගැටුණා. අන්න පටික සම්පස්සේ වුණා. අදිවචන සම්පස්සේ තමයි නාම ධර්ම වලින් හටගත්තේ. හරිනේ? එතකොට එතකොට බලන්න ඕක මහත්තයා රූපකාය පටික සම්පස්සේද නාමකාය පටික සම්පස්සේද ඔන්න ඔතන මෙහෙමයි වෙන්නේ රූපයත් එක්ක තමයි පටික සම්පස්සේ එන්නේ හරිද නාමයත් එක්ක තමයි අදිවචන සම්පස්සේ එන්නේ නමුත් මේ දෙක ඊට පස්සේ මේ දෙක දෙපැත්තට මාරු වෙලා මේ දෙක වැඩ කරනවා කොහොමද වෙන්නේ නාමකයේ පටික සම්පස්සය නාමකයේ පටික සම්පස්සය කියලා කියන්නේ අන්න අර ඇහැ රූප ගැටිලා හැදිච්ච පටිගය තමයි ස්පර්ශ වෙන්නේ මන ආයතනයට. ඒ මන ආයතනයේ ස්පර්ශ වෙන්නේ නාම ධර්මත් එක්ක. අන්න එතකොට බලන්න නාමකයේ පටික සම්පස්සේ වෙන්නේ එතකොටයි ඒක. තේරුණාද? ඒ නාමකයට රූපයක් නැතුව පිහිටන්න බෑ. රූපයක් ඕනේ පිහිටන්න නාමකයට. තේරුණාද? ආයෙතකොට එනවා රූපයක් වෙලා. ආන්තරි ඊට පස්සේ ඒ පිහිටපු මේ නාමකයි පටික සම්පස්සිය කියන එක දැන් ආවනේ නාමකයි පටිකය කියන එක. ඒක තමයි අපි අත්දැකීමේ වෙලාවේ. හරිද? ඊට පස්සේ දැන් මේ අත්දැකීම අපි ප්‍රකාශ කරන්න ඕනේ නේද මොන විදියකට හරි. අන්න එතකොටයි රූපකයි අදිවචන සම්පස්සිය වෙන්නේ. <laughs> ඒ කියන්නේ අපි මේ ඇහැ රූප ගැටෙනකොට ඇහැ රූප ගැටෙනකොට අන්නේ එතන තමයි පටිගය එන්නේ. ඒකන ගැටෙනවා කියන එක තේරෙන්නේ ගැටෙනවා කියන්නේ පටිග වෙනවා. පටිගය කියන්නේ ගැටෙන තැන. ගැටෙනවට. ඔව් ඔව් ඔව්. තේරුණාද? පටිග කියන්නේ ගැටෙනවට. එතකොට ඒකට මොකක් හරි දැන් ගැටුණා කියලා දැනගන්න නම් නාම ධර්ම ටික එන්න ඕනේ. අදිවචනයක් එන්න ඕනේ. අන්න මේ නාම ධර්ම ටික එන්න ඕනේ දැන් කකුල වැදුනට අපිට ඒ වෙලාවේ සිහිය නැත්තම් අපි දන්නවද වැදුනා කියලා? දන්නේ නැහැ. දන්නේ නැහනේ. අන්න ඒකනේ. දැන් නිර්වින්දනය කරලා තියෙන වෙලාවේ කපලා කොටලා අයින් කරන්න බෑ පුළුවන් ඇයි? නාම ධර්ම ටික වැඩ නැහැ. පුළුවන්. <laughs> අන්න ඒකයි. මේකක් වැඩ නැහැ. ඒතුළු බලන්න එහෙනම් මේ පටිගයක් වුණ බවට දැනගන්න ඕනේ. අන්නේ දැනගන්නේ නාම ධර්ම වලින්. අන්න එතකොටයි නාම නාමකයේ පටිගයක් වෙන්නේ ඒක. තේරුණාද? නාමකයේ පටිග සම්පස්සේ වෙන්නේ එතකොටයි. ඊට පස්සේ අනිත් පැත්තටත් බලන්නකෝ. ඒ දැනගත් එක අපිට හිතන්න හරි ප්‍රකාශ කරන්න ඕනේනේ. අන්නේ ප්‍රකාශ කරන එක තමයි අදිවචනය. හරිනේ? ඒ ප්‍රකාශ කරනකොට අන්න ඒක රූපකයි අදිවචන සම්පස්සී වෙන්නේ එතකොටයි. ඔය දෙකෙන්ම වෙලා වෙන වැඩේ මොකද දන්නවද? බලන්න බලන්න ගැටිච්ච විච්චි දැනගන්නෙත් නාම ධර්ම වලින්. ඊට පස්සේ ඊට පස්සේ මේ නාම ධර්ම වලින් තමයි බාහිර රූපයක් තියෙනවා කියලා අල්ලගන්නෙත් ආයි. එතකොට අපි අහුවෙලා තියෙන්නේ රූපයන්තරිද නාමයන්තරිද? අපි අහුවෙලා ඉන්නේ රූපේ අන්තරේද නාමයේ අන්තරේද එතකොට? අපි අන්ත දෙකටම අහුවෙලා නේද? හොඳට බලන්න ඇහැ රූප ගැටුණාට ඇහැ දන්නවද? දන්නේ නැහැනේ. මෙලෝදියක් දන්නේ නැහැනේ එතකොට බලන්න මේ ඇහැ රූප ගැටෙනකොට අන්න මානසිකාර්යය සිද්ධ වුණා. අන්න මේක මනසට දැන් ගියා මේ පටිගය. මෙන්න මේ ගියේ එක තමයි නාම ධර්ම ඔස්සේ දැනගත්තේ. අන්න නාමකයි පටිගිය වුණා. හොඳට බලන්න. හොඳට අහගන්න ආයි. දැන් අල්ලගත්තේ මොකෙන්ද? නාම ධර්ම නිසා නේද දැනගත්තේ ගැටුණා කියලා. ඔව් ඔව් ඔව්. ඔන්න නාමයේ අන්තිමට අහුුණේ අපිව. හොඳයි. දැන් ආයි දැන් මේක ප්‍රකාශ කරන්න වෙන්නේ තායි නාමයේ අන්තිම ඉඳලා නේද රූපයක් බාහිරින් ගැටුණා කියලා. ඔව් ඔව් ඔව් ඔව්. එතකොට අපි අහුවෙලා ඉන්නේ නාමයේ අන්තිමට නේද? නාමයන්ත අපි හිතන් ඉන්න අපි බාහිර පරිහරණය කරන්න කියලා රූපයන්ත කියලා අපි ඉන්නෙම නාමයන්ත ඕ හරි හරි ඕ තේරුණාද <laughs> ඒ ඔතන ඔත්තන තමානය මහත්තයා මේ මේ මනෝ පුබ්බන් ගම දම්මා කියලා කියන්නේ මනස තමා ධර්මයට කලින් වෙන්නේ කියලා අපි හිතාගෙන ඉන්නේ ධම්ම පුබ්බංගම මනෝ කියලානේ එහෙම නෙවෙයි වෙන්නේ මනෝ පුබ්බංගම ධම්මා වෙන්නේ නේද මනෝ පුබ්බංගම ධම්මා මනස මුල් වෙලා තමයි යන්නේ ඒකේ තව උදාහරණයක් ගත්තොත් ඔයා හිතන්න නම් මනස මුල් වෙන්න ඕනේ නේද ඔයා වචනයක් කතා කරන්නත් මනස මුල් වෙන්න ඕනේ නැද්ද හැමදේට මනස මුල්ලෙන් දෝන ආන්න ඔයා ඇවිදින්නේ කොහොමද කකුල් දෙක යනවාද කය අරගෙන නෑ ඒ යන විදිය සිහි කරලා දෙන්නේ කවුද මනස නේද කය පරිහරණේ කය මෙහෙවන්නේ මේ විදියට මේ විදියට යන්න කියලා එහෙනම් මනස මුල් වෙලා නේද මේ සිද්ධිය ඔක්කොම ටික වෙන්නේ සියලුම දේ වෙන්නේ මනස මුල්ලලාමයි. අන්න හරි. එතකොට මං හිතනවා ඔය ඔය ටික ලිහිලා කියලා හොඳයි. අර සාකච්ඡා ටික ඇහිලා. මං ඒකට වැඩි ඕකේ ගැඹුරට යන්නේ නැහැ මේ අර සරල දැන් සරල තැන්වල. එතකොට දැන් මං දැන් මං ඔයාලට කිව්වොත් එහෙම මෙන්න මේ උපමාව. මේ මේ රේල් පීලි දෙකයි කෝච්චියයි. රේල් පීලි දෙකක්. රේල් පීලි දෙකක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ නේ. ඔන්න ඕක උපමාවට අරගෙන ඔන්න ඔය කතන්දරේ ලියන්නකෝ බලන්න දැන්. අභ්‍යන්තර ආයතන අභ්‍යන්තර බාහිර ඔය ඔය පටික සම්පස්සයයි අධිවචන සම්පස්සයයි පුළුවන් නම් ලියන්න. හෙලෝ ඔබතුමා ඇහෙනවද? පොඩක් බ්‍රේක් වෙනවා නේ. ම්ම් පොඩක් ඉන්න බලන්න මම වහිනවා හයියෙන්. ඉන්ටර්නෙට් ඔව් ඔව් මගේ තියෙනවා ලයින් හතරක් තියෙනවා. හරි ඉන්ටර්නෙට් මාරය තමයි නේද? ඔව් ඔක එනවා. ඔවගේ ඒ කියන්නේ වගේ ටිකක් ගැඹුරු කතාවක් එළියට ගන්න හදනකොට මෙයා එනවා අපිට ඕක අත්දැකීම තියෙනවා. හැබැයි අත්දැකීම අනිත් පැත්තේ තියෙන අත්දැකීම තියෙනවා අන්න හරි ඔය අත්දැකීම අනිත් පැත්ත තමයි ඒ කියන්නේ මේක ලිහෙන කෙනෙක් හිටියොත් තමයි ඕක වෙන්නේ ඉතින් මේ පැත්තේ එහෙම එහෙම අන්න ඒවයි එතකොට හරි කමන්න අපි මෙහෙම යන්නේ ඒක ඔහේ වෙච්ච දෙයක් දැන් දැන් ඇහෙනවද කැඩෙන්නේ නැතුව ඇහෙනවා දැන් හරි දැන් මං කිව්වොත් ඔයාලට දුන්නොත් මේ රේල් පීලි දෙකක උපමාවක් ඔන්න ওই දෙක අරගෙන ඔක විස්තර කරන්න කිව්වොත් මේ අභ්‍යන්තර ආයතන අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන එකයි මේක මනට ස්පර්ශ වෙන එකයි ඔන්න ඔතනින් ඔයාට මට ඕක විග්‍රහ කරන්න කිව්වොත් එහෙම. ඔව් මට ඔබතුමා ආය ඇහුන්නේ. I'm sorry මේ අනේ සමාවෙන්න මට. හරි. මට ඔබතුමා කියන්නේ බාහිර ආයතනයි අභ්‍යන්තර ආයතනයි විඥානයයි මේ එකද ඔන්න ඔන්න ඔන්න ඔය තුන අරගෙන රේල් පීලි දෙකයි කෝච්චියයි උපමාවට අරගෙන ඕක විග්‍රහ කරන්න බලන්න පුළුවන් නේද? ඔව් හරි. දැන් බාහිර ආයතනයි අභ්‍යන්තර ආයතනයි මට ඇහෙන් නැතුව ගිය ඔව මං පොඩකිද දැන් බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතනයයි විඤ්ඥානයයි දැන් මහත්ත මට හිතෙන්නේ ඔතන මුලින්ම මුලින්ම විල්ඥානය හටගෙන විල්ඥානයෙන් තමයි මේ එක එක ස්පර්ශයක් දැන් අර අපි කතා කරපු එක ස්පර්ශය මේ දෙකකට කඩලා ආභ්‍යන්තරයතනයි එකම හෙලෝ මට ඇහෙන්න නැතුව ගියා හෙලෝ ඇහෙනවා දැන් ඇහෙනවා දැන් කියන්න ඕ මොකද බාහිර ආයතනයි අභ්‍යන්තර ආයතනයි කියන්නේ මේ විඥාණයෙන් දෙකට පනවගත්ත මායාවක් කියලා වගේ තමයි අදහසක් තියෙන්නේ. ඒ කියන්නේ දෙකම පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියකින් හටගන්න දෙකක් විදිහට තමයි තේරෙන්නේ. දැන් අපි ඔය කතා කරපු අනාමකායේ පටිච්ච සම්පස්සය කියන තැන හට දැන් තවම අභ්‍යන්තරායතන බාහිරායතන හටගෙන නැති අවස්ථාවක්. ඉතින් මේක තමයි මේ දෙකකට කඩලා පෙන්වන්නේ මේ එළියේ මෙහෙම එකක් තියෙනවා මෙතන මම ඉන්නවා කියලා. නමුත් එහෙම දෙකක් නැති බවත් මේ එකම විඥානයක් හටගන්න බවත් තමයි අයිඩියා එකක් තියෙන්නේ. ඒ විදියට. හරි. මම මෙහෙම ගත්තොත් එහෙම මම අර උපමාව මේ විදියට ලිව්වොත් ඔයාට අපි හිතමු දැන් අර මම කියවනේ මේ ඇහැ ඉපදෙන්නේ විපාකයකටනේ. ඇහැට රූප ගැටෙන්නේ විපාකයකට. එතකොට ඇහැ ඒක එතකොට ඇහැ කියලා කියන්නේ දැන් අපි අපි අහලා තියෙනවා පේන්නේ ඇහැට. ඇහෙන්නේ කනට කියලා. ඔය ඔය කියන ඇහැ මොකද්ද? ඔය කියන කන මොකද්ද? ඔය කියන දිව මොකද්ද? ඔය කියන ඔය කියන දිව ඔය මේ අපි හිතන්ගන්න දෙවත්න්නේ ඕකට ඔබතුම හොඳ එක්සාම්පල් එකක් දෙනවා මේ ජනලකින් එහාට මෙහාට හුලන් යනවා එක මට එක හොඳවට තේරුණ එකන්නේ ඇහැ දන්න මේ මේ ඇහැ කියන්නේ ජනලනම් අර හිතට තමා මේ වැටෙන්නේ කියන එක හොඳට තේරුණයි ආන්න හරි එලියතින් බාහිර කියලා කියන වස්තු බාහිරේ පේනවා තියෙන ඕලාරික වස්තු ඔක්කොම මේ හිතේ හටගත්ත ස්වභාවයක් කියන එක දැනෙනවා අන්න හරි ඒ කියන්නේ ඔතන ඔය ඇහැ කියලා කියන්නේ මොකක්ද දන්නවද? ඇහැ රූප චක්කු විඥාන කියනකොට පෙනීම කියන ස්වභාවය ඇති වෙනවනේ. මෙන්න මේ පෙනීම කියන ස්වභාවය මෙන්න මේ පෙනීම කියන ස්වභාවය. එතකොට අපි අහලා තියනවා නේද අපි ඉගෙනගෙන තියනවා පේන්නේ ඇහැට කියලා. නේ? සම්පූර්ණ වැරදි. අන්න බලන්න ඔය පෙනීම කියන ස්වභාවයේදී අපි අර ඇහැ පනවලා තියෙන්නේ. අපිට පෙනවිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මනෙන් දාපු ඇහැ තමයි ඔය පේනවා කියන ස්වභාවය. ඔයාලට මම ඒක තේරුණාද කිව්වේ? හලෝ. ම්ම් ඇහෙන්නේ නැද්ද? ඔව් පොඩ පොඩ බ්‍රේක් කරනවා. දැන් ඔය ඔය දැන් එළියේ දැන් ඔය එළියක් කියලා අපි ගන්නවනේ සකස් වෙනවනේ දෙයක්. දැන් ඔය එළියේ මට හොඳටම ෂුවර් මේ එළියේ තියෙන ස්වභාවයක් නම් නෙවෙයි මේක කියලා. මොකද අපේ අම්මට දූරියන් සුවඳයි මට ගඳයි. ඉතින් එහෙනම් දූරියන් එළිය නම් තියෙන්නේ දූරියන් එකම සුවඳ වෙන්න ඕනේ. මේ කර්මානුකූලව ලැබිච්ච නහය කියන ස්වභාවයට තමා බිමිය වෙනම ලැබෙන්න්න කියනක මගේ අවබෝධයක් විදිර තිය අන්නහරි දැන් ඔය කතන්දරේ ඔහොම වෙන්න වෙන කර කතන්දරේ වෙන්නත් වූනේ ඒ කියන්නේ මේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන්නත් වූනේ ඕ මේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන්නත් වූනේ එක පැත්තක ඒ ගැටිලා මනස තුළ මේ විදිහට ගොඩ නැගින්නත් ඕනේ මේ කතන්දර දෙකක් මෙතන තියෙන්නේ හෙලෝ ශමි eh, ඇහෙන සමිඳ මහත්තයා ඕ පොඩ්ඩ පොඩ්ඩ බ්‍රේක් වෙනවා ඔව් මට මේ පොඩ්ඩක් ඔයාගේ පැත්ත පොඩ්ඩක් බලන්න ඔතන ඔතන ප්‍රශ්නයත් තියෙනවා මොකද මගේ ලයින් එක පාම තියෙනවා ආ රයිට් හරි ෆුල්ගෙත් එහෙම ගැටුවන්නේ මං මං ඉන්න කොටාව වෙන තැනකට යන්න බලන්න මොකද මම මම මේ ඊට යන්න මගේ මගේ ලයින් පහම තියෙනවා මොකද මොකද ආවාදයක් නැහැ මගේ ගැටුවන්නේ මේ එහෙම පහම තියෙනවා මම තවත් වෙන තැනකට යන්න අතට බලන්න අවශ්‍ය හේතු කියලා. දැන් හරිද ඔබතුමා? බලමු ටිකක් කතා කරගෙන යනකොට කොහොමද කියලා නේද? ඔව් කතා කරගෙන යන්න. ඔව් ඔව් එතකොට මේක ලියා ගන්න ඕනේ මේ විදිහට. ඒ කියන්නේ අපි ඇතුළ ඇතුළ ඇතුළ ඉස්සල්ලා දකින්න ඉස්සල්ලා මේ වෙන සිද්ධිය දකින්න ඕනේ හරියටම. එහෙම මේ වෙන සිද්ධිය මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඇතුළ නිර්මාණය වෙන්න බෑ මේ පහ නැතුව. අන්න එකේ වැඩි. ඒ කියන්නේ මේ පහෙන් මේ පහ ක්‍රියාත්මක වෙන්න ඕනේ. අභ්‍යන්තර ඒ කියන්නේ මනසට මං ඉස්සල්ලා කිව්වේ හිතට එළියට යන්න බෑ. මනසට එළියට යන්න බෑ. එතකොට මනස හිතට එළියට යන්න බැරි නම් එනම් හිතට දත්ත ටිකක් එන්න ඕනේ කොහෙන් හරි. නේද? ඒ එන එක වෙන කතන්දරයක්. එයා හදන එක වෙන කතන්දරයක්. <laughs> අන්න ඒකයි වෙන වෙන්නේ. හරිද ඒ එන්න දත්තේ ටික වෙන එකක් එයා එතන හැදෙන එක වෙන කතන්දරයක් අන්න එහෙම එකක් තමයි මෙතන තියෙන්නේ අන්න ඒක තමයි සියුම්ම ගලවා ගන්න ඕනේ ඒ කියන්නේ මේ මේ දැන් අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනවා කියනකොට හොඳට බලන්න ඔන්න ඔතනදී ඇහැ රූප ගැටෙනවා එතකොට චක්කු විඥානේ හට ගන්නවා. අන්න මන ආයතනේ උතන්ට දැන් එකතු වෙලා තියෙනවා. මානසිකාරය වුණා. චක්කු විඥානේ හටගත්ත තැන තමයි ඇහැ රූප චක්කු විඥානේ කියන මෙන්න මේ හේතු තුනට තමයි පේන්නේ. මේ මේ තුනට තමයි පේන්නේ. එතකොට බලන්න අපි අහලා තියෙනවා පේන්නේ ඇහැට කියලානේ. ඒක ඒ ඒ අහලා තියෙනක අපි දැනගෙන තියෙන කොහෙද? මනසින් නේද? හිතින් නේද? මනසින්. එතකොට බලන්න ඒ ඒ මනස තුල ගොඩනැගිච්ච ඇහැක් බාහිරේ තියෙන එකක්ද? මුදල කල්පනා කරලා බලන්න. නෑ නෑ. නෑ ඒ අපි මේ දාපු සංඥාවක්නේ පේන්නේ ඇහැට කියලා. අන්න ඒ එතකොට එනම් මේ ඇහැ රූප චක්කු විඥානය කියන පෙනීම කියන්නේම ඔන්න ඔය ඇහැ. සල්ලායතන කියන්නේ ඔන්න ඔතනට. හරිනි? අන්න හරි. ඔන්න ඔය ඇහැ කියන ద్వාරය තමයි දැන් ඔන්න ඔය ద్వාරය නේද? ඕකෙන් නේද දැන් ගන්නෙ? ඔය තින්නේ ඔය ඔය ඔය තුන සකස් වුණා කියන්නේ ඔය සකස් වුණේ මොකද රූපේ? ඔය සකස් වුණේ රූපේ. ඒ කියන්නේ ඔන්න බලන්න පෙනීමයි ඇහැයි රූපේ තුනක් දෙකක්ද? කියන්නේ එකක්. අන්න හරි. ඔය තුන කියන්නේ එකක්. ඒ කියන්නේ පේනවා කියන තැනමයි ඇහැ කියන්නේ. ඒක පෙනීමමයි රූපී වෙන්නේ. අන්න බලන්න වැඩි. එතකොට බලන්න ඔන්න ඔන්න බලන්න දැන් ඔන්න ඔන්න ඔතනින් ඕක ඕක තමයි මනට ස්පර්ශ වෙන්නේ. රූපාරම්මණයක් ඇටියට නිකම්ම ස්පර්ශ වෙන්නේ නැහැ. තිංග සංගති පස්ස කියලා අන්න රාගදේශ මොහ යෙදිලා කෙලෙස් වල ගෑවිලා තමයි යන්නේ. අන්න එතකොට වේදනා සංඥා සංකාර කියලා හටගන්නේ මනස තුල දැන්. මේ ගියේ රූපාරම්මණය තමයි විකෘති වෙලා ගිය රූපාරම්මණයට තමයි වේදනා සංඥා සංකාර හටගන්නේ. ඔන්න බලන්න දැන් දැන් කතන්දරේ ඒ කියන්නේ ඔන්න දැන් අර අර මං කිව්වේ ඇහැ කියන ద్వාරය තමයි ඇහැ රූප චක්කු විඥානය කියන මෙන්න මේක. මේ ద్వාරයෙන් දැන් ඔන්න හිත එවිල බලපු තැන තමයි ওই තියෙන්නේ. හරිනේ? අන්න එයා අන්න හදාගත්ත එක අපි හිතමු දැනගත්ත ගහක් කියලා. ගහක් කියලා දැනගත්තා. දැන් බලන්න ගහක් කියලා දැනගත්තා. ගහක් කියලා දැනගත්තේ කොහින්ද මත් සිතින්? අන්න සිතින් දැනගත්තා. අන්න සිතින් මේ දැනගත්ත දේ තමයි ගහ. විඥානීය කියන විඥානීය දැන ගැනීම තමයි ගහ. ගහ කියලා හැදෙන්න හේතු වුණේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥා සංකාර කියන මෙන්න මේ ස්කන්ධ හට ගැනීම. මෙන්න මේ නාම රූප සකස් වීම. ඒකට අනුරූප සකස් වෙච්ච විඥාන ස්කන්ධය තමයි දැනගත්තේ මොකද්ද? ගහක් කියලා. ගහ. අන්න හරි. එතකොට බලන්න ඔන්න උතනදී ඔන්න රූපේ කියන එක ගන්නකො. දැන් දැන් හොඳට බලන්න දැන් එතෙන්දී ඉපදිච්ච ඇහැ අර ඇහැ දන්නවද මේ මනස හදාගත්ත එක? මේ හිත හදාගත්ත එක ගහක් කියලා. මේ ඇහැ දන්නවද කවදාකවත්? ඇහැ උපයෝගී කරගෙන යා හදාගත්ත එකක්. හැබැයි ඇහැ දන්නවා දීපවත් මේ ගහක් කියලා ඇහැ දන්නේ. එහෙනම් බලන්න ඔය විදිහට අපිට මේ ලෝකේ ඔක්කොම සකස් ඇහෙන් සකස් වෙච්ච ඒවා, කනෙන් සකස් වෙච්ච ඒවා, දිවෙන් සකස් වෙච්ච ඒවා, නහයෙන්, කයෙන් සකස් වෙච්ච ඒවා එකක්වත් ඒ ආයතන පහට ඒ ආයතන පහ දන්නේ නැහැ. ඒ ඉන්ද්‍රියෝ කිසිවක් දන්නේ නැහැ. ඒ ඔක්කොම කවුද හදාගත්තේ? ඒ උපයෝගී කරගෙන මේ හිත. ඒක මනස හදාගත්තා. ආන්න මේ මනස හදාගත්ත මෙතනින් කතන්දරයක්. එතකොට බලන්න අන්න රේල් පිටි දෙකේ උපමාව දැන්. බලන්න ඇහැ රූප ගැටිලා තිංගන් සංගති පස්ස වෙනකොට එක එක රේල් පීල්ල. අන්න රූපය කියන රේල් පීල්ල. වේදනා සංඥා සංකාර කියලා හටගන්න ගැට ගැට ගහපු තැන අනිත් රේල් පීල්ල. මේ දෙකේ උඩින් යන කෝච්චිය තමයි විඥාණය. මේ දෙක ගැට ගහගෙන අන්න ගහ. දැන් වර්ධි. ආ හරි හරි හරි. ඔව් ඔව් දැම්මට තේරෙනවා. එහෙම එහෙම. ආ එතකොට බලන්න මේ ඇහැ ඒ කියන්නේ ඇහැ ඇහැ කියන තැන ඇල්ලුවොත් අහුවෙන්නේ මස් ගොඩක් නේද? ඔව් ඔව් කන කියන තැන ඇල්ලුවොත් අහුවෙන්නේ මස් ගොඩක් නේද? ඔව් ආය කයම යහුවෙලා තියෙනවා අන්න හරි ඇහැ කන නාසය දිව කය මේ පහේ කොතන ඇල්ලුවත් අහුවෙන්නේ මස් ටිකක් නේද? සතර මහා භූත නේද? එහෙම එහෙම. එතකොට බලන්න එහෙනම් ওই කයේ කොටස් ටිකක් නේද ওই තියෙන්නේ? එහෙම එහෙම ඔව්. එහෙනම් ඔන්න බලන්න කය කියන එක ගන්නකො එක රේල් පීල් එකට. හොඳේ. ඔව්. ඔන්න අනිත් රේල් පීල් එකට ගන්නකො හිත කියන එක. එහෙම මේ දෙක කවදාකවත් එකතු වෙලා තියෙනවද? ගතසිය සකස් වෙලා තියෙනවද? නෑ කවදාකවත් සකස් වෙලා නෑ. අන්න විසංකාරං ගතං චිත්තං කිව්ව දැක්කද? ගතසිය සකස් වෙලා නෑ. ඒ කියන්නේ එහෙනම් මොකද්ද මේ වෙන කතන්දරේ? ඒ කියන්නේ නොහටගත්තම ස්වභාවයක තමයි හටගන්නේ නේ. <laughs> ඒ කියන්නේ ගතදිය සකස් වෙලා නැහැ කියලා කියන්නේ නොහටගත් ස්වභාවයන්නේ. අන්න බලන්න නොහට ගත්තම ස්වභාවයක් කියන්නේ අසංකත නේද? සංකත වෙලා නැහැ. එහෙනම් හටගත්ත කියන්නේ සංකත වෙලා. හරිද? ඔව්. එහෙනම් මොකද්ද සංකත උනේ? කොහොමද සංකත උනේ? අන්න දැන් උත්තරේ හොයාගන්න ඕනේ. ඔන්න උතනයි උත්තරේ. ඔච්චරයි දැනගන්න තියෙන්නේ. අමිත මහත්තයා ඇත්තටම ඔන්න ඔච්චරයි දැනගන්න තියෙන්නේ. එහෙනම් බලන්න කවදාකවත් එකතු වෙන්න බැරි රේල් පීලි දෙකක් එකතු කරන් කෝච්චියක් යනවා නේද සංසාර ගමනක. මේ සංසාර ගමන යන කෝච්චිය තමයි විඥානය. ආන්න බලන්න. මේ දෙක එකතු කරගෙන මෙයා යනවා ගමනක්. කවදාකත් එකතු වෙච්ච දෙකක් එකතු වෙච්ච නැති පීලි දෙකක් පීලි දෙක එකතු වෙන්නේ නැති පීලි දෙකක් උඩින් මේ කෝච්චියේ විඥානය කියන කෝච්චියේ ගමනක් යනවා. එතකොට හොඳට බලන්න එහෙනම් ඔන්න උතන්දීම පේනවනේ බලන්නකො ගතයි සිතයි කවදාක සකස් වෙලා නැහැ. ගත සිත සකස් වෙලා නැහැ නේ. ගත ඒ කියන්නේ මේ අභ්‍යන්තර බාහිර එතකොට බලන්න දැන් අපි මනයි ගතයි ගත්තොත් එහෙම අභ්‍යන්තර බාහිර කියන මේ දෙක කවදාක සකස් වෙලා නැහැ. නමුත් අපිට ලෝකයක් හම්බ වෙනවනේ. එහෙනම් කොහොමද උනේ? ආන්න දැන් අපි උත්තරයට එන්න ඕනේ. ඇහැ රූප චක්කු විඥාන හේතු තුනක් නිසායි පේන්නේ. හේතු තුනක් නිසා ඇහැ ඉපදෙනවා. අන්න ඉපදුනා ඇහැ. ಜಾති ධම්ම සූත්‍රේ. හොඳට බලන්න. හොඳයි. මම එක එක ගින්නම්. කන කන සද්ද සෝත විඥානය. අන්න අන්න ඇහෙනවා කියන ස්වභාවයක් ඇති වෙනවා. අන්න කනක් ඉපදුනා. අන්න මේ මොනවද ඉපදෙන්නේ? සලායතන. සලායතන ලෝකයක්. ආන්න බලන්න. මේක හරහා මේ ඉපදීමත් එක්ක ගොඩ නැගෙනවා නේද මනස තුල ලෝකයක්. එහෙම එහෙම. ආන්න මේ තුන හටගත්ත කියන්නේ මන හටගෙනමයි. ඒක තුල ලෝකයක් ඉපදෙනවා. මොකද්ද මේ හටගන්නේ? සලායතන ලෝකයක්. ආ සලායතන හටගන්න හේතුව මොකද්ද? නාම රූප සකස් වෙන එක. ගතතිස සකස්වෙන එක. එහෙනම් අහන්න බලන්න. නාම රූප සකස් වෙන්න හේතුව මොකද? විඥාණය. විඥාණය සකස් වෙන්න මොකද? සංකාර. සංකාර සකස් වෙන්න හේතුව මොකද? අවිද්‍යාව. එහෙනම් පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන ක්‍රියාවලියක් නේද මනස තුල මේ සිද්ධ වෙන්නේ. එහෙමයි එහෙමයි. ආ එතකොට කෙනෙක් පුද්ගලයෙක් කරන කතාවක් නෙවෙයි නේද දැන් මේක. නෑ නෑ. මෙච්චර කාලයක් අපි හිතන් හිටියේ මේක මේක මමයි කියලා නේද? මේ මමයි මගේ මේ මටයි මේක ඇහෙන්නේ මටයි මේක පේන්නේ මටයි මේක දැනෙන්නේ කියලා අල්ලන් හිටියේ ඔන්න ඔය ස්කන්ධ පහ මමයි කියලා නේද අල්ලන් හිටියේ ඕකම නේද දෘෂ්ටිය ඕකම නේද සක්කාය දිට්ඨිය <laughs> ඒ කියන්නේ පංච පාදානස්කන්ධේ මමයි කියලා අල්ලන් හිටියා මෙච්චර කර මේක දකින්නකොට පේනවා නේද මේක පටිසමුප්පන්නව හටගන්න ක්‍රියාවලියක් මනස තුල සිද්ධ වෙන්නේ කියලා මේ විඤ්ඤාණ ධාතුවේ එහෙමයි මම පටිසමුප්පන්න ඔය එහෙමයි එහෙමයි ආන්න බලන්න එතකොට බලන්න ඕක දකින්නකොට ඕක දකින්නවා කියන්නේ මොකද? ඉතින් අවබෝධයනේ. ඕක දකින්නවා කියන්නේ ඕක. ඔව් ඕක දකින්නවා කියන්නේ මේක හටගන්නේ මෙහෙමයි මේ මනස තුළ වෙන්නේ මෙයාගේ ක්‍රියාවලියක් වෙන්නේ කියලා දන්නවා කියන්නේ මොකද්ද? එයායි අවබෝධී මේ වෙඩි සික්කිය දන්නවා. එතකොට බලන්න අපි සූත්‍රයකට දැම්මහම දත්ත ටික උත්තරේ එන්න ඕනේනේ. ඔව් ඔව්. එතකොට බුදුහාමුදුරන්ගේ සූත්‍රවල උත්තරේ මොකද්ද? නිවන. නිවන. අවබෝධය මුලින්ම අවබෝධය ඒ අවබෝධය දිගට දිගට යනකොට නිවන. ආන්න බලන්න. එහෙනම් අපි මේ සූත්‍රයේ දාපු හැටිම අපිට උත්තරේ හම්බ වෙන්න ඕනේද පෙරපසුනට? දැන්. එහෙනම් බලන්න අපි මේ දැන් සූත්‍රයේ දැම්මනේ. දාපු හැටිම අපිට හම්බුණානේ. හම්බුණා. උත්තරේ බලන්න. අවබෝධය නේ බලන්න. අවබෝධයේ ඉන්නකොට ඔයා ඉන්නවද රූපේ? ඔයා ඉන්නවද වේදනාව? ඔයා ඉන්නවද සංඥාව? ඔයා ඉන්නවද සංකාරය? ඔයා ඉන්නවද විඥානය? ඔයා ඉන්නවද කොටිම මේ පංච උපාදානස්කන්ධය තුලදී? නෑනේ. ඔයා අවබෝධී ඉන්නවා කියන්නේ ඔයා ඒ වෙන ක්‍රියාවලිය දකිනවා කියන්නේ ඔයා එතන නෑ. ඔයා ඕක නොදැනගෙනකන් ඔයා හිටියේ ඒක මමයි කියලා අල්ලගෙන. මටයි ඇහින්නේ කියලා. දැන් මට ඇහෙනව නෙමෙයි. මෙහෙම ක්‍රියාවලියක් නිසා ඇහෙනවා. එතකොට බලන්න ඔයා එතනදී ඔයා ඉන්නේ එළියේ. තේරුණාද? ඔයා ඒකේ ඔයා ඉන්නේ අවබෝධය තුළ. එතකොට බලන්න පටිච්ච සමු එහෙනම් මේ පංච උපාදානස්කන්ධයක් අටගන්න මූල ධාතුව මොකද්ද? අවිද්‍යාව. එහෙනම් දැන් ඔයා අවිද්‍යාවෙදී ඉන්නේ. ඔයා විද්‍යාවෙත්තිම ඔයා ඉන්න විද්‍යාවේ ආන්නවත් මේක හරි සියුම් තැනක් එතකොට දැන් මට ඔතනින් එහාට පෙන්වන්න ඕනේ මෙන්න මේ කතන්දරේ එහෙනම් අපිට පේනවා මෙන්න මේක ඇහැ කන නාසය දිව කය මන මේ හය හරියට හුඹහක හිල් හයක් නම් මේ හිල් හයෙන් පහක්ම අපිට වහලා දාන්න පුළුවන්. නේ? එහෙනම් පහක් වහලා එකක් දිහා විතරයි බලන් ඉන්න තියෙන්නේ. මොකක් ගැනද බලන්න තියෙන්නේ? මනස ගැන මනස කියන පිළ ගැන විතරයි බලන්න තියෙන්නේ. හිත හිත. අපි හිත කියලා ගමුකෝ. එහෙනම් බලන්න එහෙනම් මේ මෙන්න මේකේ වෙන සිද්ධිය අපි අවබෝධ කරගන්නවා මොකද්ද කියලා. හොඳයි. දැන් ඔන්න ඔතනින් එහාට අපි මේ අර ඉතුරු කතාව යන්නේ. ඔතනට නිකන් ක්ලියර්ද මේ සමිත මහත්තයා? ඔව් මෙතෙන් නිකන් ක්ලියර්. මෙතෙන් නිකන් ක්ලියර්. මම ඔබතුමාගේ එක ප්‍රශ්නයක් අහන්නම් තවත් මට මේ යන සමවෙන්න මේ දැන් අපිට දැන්ව අපි ගහක් පේනවා කියන අවස්ථාවේ අපිට බාහිරෙන් උපකාරයක් අවශ්‍යයි නේද මේ සිතට ඕක හදාගන්න. අන්න ඒක නැත්තම් ඕක හැදෙන්නේ ඇහැරූප ගැටෙනවා. අන්න හරි ඇහැරූප ගැටෙනවා කිව්වේ ඒකයි. ඇහැරූප ගැටිලා චක්කු විඤ්ඤාණය හට ගන්නවා. එතන තියෙන්නේ පෙනීම විතරයි. දැන් ඔය ඇස් වහන්නකෝ. ඇහැ වහලා හිතන්න එපා ඇහැ අරින්න. ඇරියානේ. අරිනකොට බලන්න ඔය තියෙන්නේ පෙනීම. ඕකට ඔය ඇහැට වැටෙන්න පුළුවන් ඔක්කොම ටික වැටලා නේ තියෙන්නේ. වැටෙන්න පුළුවන් සීමාවේ. එහෙනම් ඕකෙන් එකක් වෙන් කරන්නේ කවුද? අන්නර මන ආයතනේ නේද ඕකෙන් වෙන් කරලා ගන්නෙ. එකක්. ආ දැන් තීරණාද? තීරණාද? ඔතනින් එක එක වෙන් කරලා එයා ගන්නවා. ඒ කියන්නේ ඔතන දැන් මේ එක එක චිත්තක් එක මේ අසුරක් ගහන තැනකදී මේ වගේ අසුරක් ගහන තැනක තැනකදී චිත්ත වීදි කෝටි ලක්ෂයක් විතර දුවන කතන්දරයක් අපි මේ ලියන්නේ. ඒන්නේ රූප කෝටි රූපස්කන්ද බරගානක් නිරුද්ධ වෙන එක අපි මේ ලියන්නේ. අපිට හිතාගන්නවත් බැරි කතන්දරයක්. එතකොට බලන්න අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙන්න ඕනේ. ගැටෙන්න ඕනේ මේ සිද්ධියට. ඒක තමයි මම කිව්වේ. එහෙ නෑ නෙමෙයි. තියෙනවත් නෙමෙයි. <laughs> ඒක නෑ. එහෙමයි. ඔන්න ඔතන. ඔව් ඔව්. එහෙ නෑත් නෙමෙයි. තියෙනවත් නෙමෙයි. ආ ඒ ගැන අපිට කතා කරන්නත් බෑ. ඇයි කතා කරන්න වෙන්නේ මනසේ. මනසට පුලන් එලියට යන්නේ අර මං මුලින්ම කිව්වා නේද ආයතන හයට කෘත්‍යයන් හයක් තියෙන්නේ කියලා ඔව් ඔව් හිතට තියෙන හිතන්න නේද එතකොට හිතට පුළුවන් රූප බලන්න හිතට පුළුවන් සද්ද බෑ බෑ බෑ හිතට පුළුවන් අන්න බලන්න එහෙනම් මේ අපි හදාගත්ත ලෝකේ මොකද්ද මේ පාර කතාවක් නෙමෙයි දැන් අපිට දැන් නෙවෙන්න ඕනේ එතකොට හැබැයි මේක වෙන්න අරග වෙන්නත් ඕනි මේ අභ්‍යන්තර බාහිර ආයතන මේවා ගැටෙන්නත් ඕනි ඒ ගැටෙනකොට තමයි මේ ටික මේ මෙතන හැදෙන්නේ හැබැයි මේ හැදෙන්නේ කරකක් නෙමෙයි අන්න ඒකයි වැඩි එහෙම එහෙම ඒ මේක එකක් නෙමෙයි හැබැයි ඒක නැත්තම් මේක වෙන්නෙත් නෑ මේකයි ඒකත් වෙන්න ඕනේ හැබැයි මේක ඒක ඒකයි මං කිව්වේ කවදාකවත් හම්බුන වෙන රේල් පීලි දෙකක් උඩින් කෝච්චියක් යනවා <laughs> <laughs> සංසාර ගමනක් වට තේරුණාද මේ දෙක එක්පියෝගි කරගෙන <laughs> ඉති මේ විඤ්ඥානයේ මායාව කියලක දැන් තේරු නරමගත්ද කියලා අන්නුවන් කවදාකත් එකතු කරන්න වෙල්ලක් අන්නහරි කවදාකත් එකතු කරන්න වෙරි රෙල් පිලි දෙයක් කුඩින් කෝච්චයක් යනවා මේදක එකතු කරගෙන අන්න වලන්න වැඩි එතකොට එතකොට මන්දෙන් අර කියාගෙනාපු තැන හොඳට බලන්න එහෙනම් දැන් ඔයාට ඔය ගොඩනැගෙන ලෝකය මොකක් ගැටුණත් මේ ඇහැ ගැටුණත් කන ගැටුණත් නහය ගැටුණත් දිව ගැටුණත් කය ගැටුණත් මොකක් ගැටුණත් ඉපදෙන්න හිතක්. හිතක් හටගත්ත කියන්නේ ස්කන්ධ පහක් හට ගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. හටගන්නේ මොකද පංච උපාදානස්කන්ධය. සංසාරේ කොතන ඉපදුනත් කොයි ලෝකෙක ඉපදුනත් ওই සිද්ධියමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම එහෙම. එතකොට බලන්න ඕක මමයි කියලා අල්ලගත්ත දැනුම රැවටිලා. අන්න රැවටීම සැපද දුකද්ද? කෙටියෙන්ම ගත්තොත් නැවතීම දුකක් ඒන බාන පංචුපාදානස්කන්ධය දුකක්ම නේද හටගන්නේ පංචුපාදානක රැවටීම ගණන් එන්නේ හටගත්ත හටගත්ත හැම පංචුපාදානස්කන්ධයකටම රැවටිලා නම් දුකකම නේද ඉඳලා තියෙන්නේ සංසාරේ දුකයි දුකයි ඔව් ඔව් <laughs> එහෙනම් මෙතන රවට්ටන ගැන දුකක් නෙමෙයි මහා ආන්න හරි ඒ කියන්නේ මෝහයට අහු වෙලාමයි ඉන්නේ ඒ අහු ඒක ඒ රැවටිලා ඉන්න බව නොදන්නකම තමයි අවිද්‍යාව අවිද්‍යාව ආහිම ඒකට ඒ පංච උපාදානස්කන්ධේ මම කියලා ගන්නෙ නැවතිලා ඒක තමයි මෝහය ඒක තමයි මුලාව ඒ බව නොදන්නාකම තමයි අවිද්‍යාව ඇත්තටම අවිද්‍යාව එහෙම එතකොට බලන්න එහෙනම් අපි උතනින් ඕක ලෙහා ගත්තට පස්සේ දැන් අපි මෙන්න මේ විදිහට බලනවා ඒ කියන්නේ එහෙනම් මේ කතාව ටිකක් සියුම්ම ගන්න සමින්ද හරි ඔයාට මේක ගන්න පුළුවන් හොඳට බලන්න දැන් එහෙනම් ඔතන දැන් 100 දිනක් ඔතන හිටියොත් ඔය 100 දිනාටම ඔය ෆෝන් එකෙන් සවුන්ඩ් දාලා දුන්නොත් අහන්න මේ කතා කරන ටික. ඔව්. 100 දිනා 100ක් නේද හදාගන්නේ. ඔව් ඔව් ඔව්. එතකොට බලන්න එකම සද්දයක් ආවට 100 දෙනා හදාගන්නේ 100ක්. 100ක් හදාගන්නවා කියන එකේ තීරුව මොකද්ද? ලෝක 100ක් නේද උපදින්නේ? ලෝක 100ක්. එහෙම ඒක ලෝකේ මට මේ ලෝකේ මට විතරයි හැදිලා තියෙන්නේ කියන එක තමයි කියන්න හරියටම හරි එතකොට බාන්න දැන් ඔය ගෙදර දැන් ඔබතුමා ඔය ගෙදර ඉන්නවා ඔබතුමාගේ නෝනා දරුවා ඉන්නවා තුන් දෙනා ඉන්නේ එක ගෙදරකද නෑනේ තුන් දෙනා එක ගෙදරකද <laughs> දැන් ඔන්න ලියන්න ඔන්න තුන් දෙනා ගමනක් යනවා වාහනින කළා ඔයා එලවනවා නෝනා ඉස්සරහින් ඉඳ ගන්නවා දුව පුත පුතා පිටිපස්ස ඉඳ ගන්නවා තුන් දෙනා එක වාහනයකද යන්නේ නෑ නෑ නෑ තුන් දෙන එක වාහනයක නෙවෙයි යන්නේ එකම ගමනක්ද යන්නේ දැන් දැන් මහත්තයා දැන් ඔතන පොඩි නෑ නෑ දැන් එතකොට එතකොට හරි ප්‍රශ්නයක් නේ මෙතන දැන් දැන් මම හිතුවොත් එහෙම මම හිතුවොත් නෝනා හිතන්නේ මේක කියලා මම නිකන් දෙපාරක් විතර අහුවෙලාන මේ ගැටට අරියට අහුවෙලා මම ඕ දැ මම මට මම නෝන හිතන්න මේක කියලා හිතුවත් මම ලේස් දෙකින් එහාට හිටල කියලා මං බොබුත් මං කියනක පුතා තේර දන්න හරියටම හරි හරියටම හරි ඔබතුමා කිවක හරි අහුවෙලාමයි ඒක ඕ ඕ ඒක මාරම තැනක් මේක ලෙහා ගන්න ඕන ගැටියක් එතකොට බලන්න දැන් තුන් දෙනා එකම වාහනේ නැගලා යනවා. ඔන්න බලන්න ඔයා වාහනේ ඔයා ඔයා හිතන්න ඔයා ඔයා drive කරන්න කියලා. හරිද? නෝනා ඉස්සරහා සීට් එකේ අනිත් පැත්තේ ඉඳ ගන්නවා පුතා. පිටිපස්ස සීට් එකේ ඉඳ ගන්නවා කියලා හිතනවා. බලන්න ඔයා නගින වාහනේ ඔයා නගින්න එලවන්න බලාගෙන ඒ වාහනේකට. නෝනා නගින්න ඉඳගෙන යන්න ඕන විදිය වාහනයකට. පුතා යන්නේ එයත් ඉඳගෙන එයාගේ වෙන වෙන දේවල් කරගෙන. ඒක බලන්න තුන් දෙනා වාහන තුනකට නැග්ගේ. ඉට යන ගමනවල ඔයා පාරත් එක්ක මේ වාහනේ ගමනක් යනෝ යා ඕ එහෙමයි එහෙමයි එහෙමයි එහෙමයි සම්පූර්ණය තුන ලෝක තුනක්න එහෙම එහෙම එතකොට මට ඒකන්නේ දැන් මට මගේ නෝනගේ ලෝක අදාල නෑ ඇත්තරම ඒ අදාළම නෑ අන්නාරි ඒතකොට බලන්න ඕ බන්ධම කියන්න යන කතාව මේ සියුම් සියුම්ෝ මං ගේන්න වාව වෙන තැනකට හොඳ මම හම පියවරෙන් පියර එකන අපිට ප්‍රයෝගික නවුණුත් මේ දහම වැඩක් නෑ මේ දහම ප්‍රයෝග වැඩක් නෑ වැඩක් නෑ ඔවෝ ඒනම් අපි මේ පොත්තොල මේවා තිබුණට ඒක පොතේ තීච්ච දෙයින්. එතන නිවන නැහැ. එතන එතන තියෙන්නේ ඒ එතන තියෙන්නේ ප්‍රශ්නේ උත්තරේ. ගාන හදාගන්න ඕනේ අපි. ගාන හදන්න ඕනේ මගේ ඩේටා ටික දාලා මම තනියෙන් ගාන හදන්න ඕනේ. ඔබතුමාත් ඔබතුමායි ගාන තනියෙන් හදන්න ඕනේ. නෝන නෝනයි ගාන තනියෙන් හදාගන්න ඕනේ. එහෙනම් බලන්න හැබැයි අපි ඔක්කොටම ඉන්න ඕනේ එකම උත්තරේ. අන්න ඒකයි වැඩි. <laughs> අන්න ඒකයි වැඩි. එතකොට බලන්න දැන් මේ ගාන තමයි හදන්නේ. එහෙනම් බලන්න මම මේ කියන තැන බලන්න ඔබතුමා ඒකෝට බලන්න එහෙනම් ඔබතුමාට පේනව නේද මොන කතන්දරයක් වුණත් ඇහැ ගැටුණත් කන ගැටුණත් නහය ගැටුණත් දිව ගැටුණත් කය ගැටුණත් මන ගැටුණත් මොකක් ඉපදුණත් මේ හැදෙන එක ඔයාට විතරයි. ඔව් ඔව්. ඒක මනස තුල ගොඩ නැගෙන එක ඔයාට අල්ලන්න පුළුවන්ද? බෑනේ. ඔයාට ඒක දකින්න පුළුවන්ද? පෙන්වන්න පුළුවන්ද කාට හරි? නෑ බෑ බෑ බෑ බෑ. අනිදස්සනයි අප්පටිකයි. ඒක පෙන්වන්න බෑ. අනිදස්සනයි. අනිදස්සනයි අප්පටිකයි. එහෙනම් බලන්න නෝනට ගොඩ නැගින ලෝකේ ඔයාට දකින්නත් බෑ අල්ලන්නත් බෑ. එයාට දකින්නත් බෑ එයාට අල්ලන්නත් බෑ. ආන්න බලන්න දැන් කතන්දරේ ඔන්න උතන්ට එනවා. දැන් බලන්න එතකොට එහෙනම් දැන් ශමින්ද මහත්තයා ඒ වුණාට අපිට සනිදස්සනයි සප්ප ටිකයි වෙලා තියෙනවානේ. අල්ලන්නත් පුළුවන් දකින්නත් පුළුවන්. එතකොට ඒක මොකක්ද? ඔන්න ගැඹුරුම කතාවක් අපි කතා කරන්නේ හොඳේ. මේක හරිය නුවණින් බලන්න. අර පරණ තිබිච්ච ෆ්‍රේම් ඔක්කොම අයින් කරන්න සමිත මහත්තයා. දැන් මහත් එක්ක යන් කොහෙවත් දුවන්නේ නැතිව මේ ටික. හරිද? ඔන්න බලන්න මේ කතන්දරේ තමයි ඔයාට දැනගන්න ඕන වෙලා තිබිච්ච කතන්දරේ මුලින්ම. ඔව්. බාර ධාතු කතන්දරෙත් එක්ක එන්න හැදුවේ ඔන්න ඔය කතන්දරේට. ඔව්. දැන් ඔයාට පෙන්වන්න හදන්නේ ඌ උත්තරේ. හොඳට බලන්න එහෙනම් ඔයාට ගොඩනැගෙන භෞතිකය ඔයාට ගොඩනැගෙන අභ්‍යන්තරය මේ ලෝකේ කාටවත් හම්බ වෙනවද? කිසි කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ඔයා කියලා හිතන් ඉන්න එකවත් ඔයා ඔයා ඔයා ගැන හිතාගෙන ඉන්නෙත් අභ්‍යන්තරින් ගොඩනගාගත්ත ලෝකයක්. එතකොට ඔයාට භෞතිකය කියලා ඔයා ගොඩාගෙන ගොඩනගාගෙන ඉන්න එකත් ඔයා අභ්‍යන්තරින් ගොඩනගාගත් එකක් ඔයාට. ඔතන හැදෙන්නේ. එහෙම. ওই දෙකම හම්බෙලා තියෙන්නේ මනස හරහා. හරිනේ? මනස හරහා. අන්න බලන්න. එතකොට හොඳට බලන්න. හැබැයි අපිට මෙතනදි දැනෙනවා මේක අල්ලන්නත් පුළුවන්. මේක දකින්නත් පුළුවන් කියලා. හොඳට එතකොට ඔයාගේ ලෝකේ ඔයාට විතරයි. ඔයාගේ ලෝකේ ඔයාට හම්බ වෙන්නේ ඔය මනස තුලින්මයි. එතකොට හොඳට බලන්න ඔය මනස තුලින්මයි ඔයාට ලෝකේ හම්බ වෙන්නේ. ඔයාගේ ලෝකේ ඔයාට විතර නම් ඔය භෞතිකේ ඔයාට විතරයි. ඔව්. ඒක පැහැදිලිනේ අර ගෙදර උප ඒක පැහැදිලි. ගෙදර ගෙදර උප මේ උපමාවෙනුයි වාහනේ උපමාවෙනුයි. හරි? අපි දැන් ඔය තුන් දෙන ට්‍රිප් එකක් ගියා කියලා. ඔයයි ඔයයි නෝනයි බබයි තුන් දෙනත් එක්ක වාහනේ නැගලා ගියාන බලන්න. වාහන තුනක ගමන් ගමන් තුනක් තුන් දෙනා ගිහිල්ලා බැස්සා. අපි ඒක ලස්සන කඳු යායක් ඔන්න ඔය තියෙන ලස්සන සීනරිස් තියෙන තැනකට ගියේ. බලන්න ඔයාගේ ආයතන හයත් එක්ක ඔයා උතන අත්විඳින ලෝකයයි, දරුවා අත්විඳින ලෝකයයි, නෝනා අත්විඳින ලෝකයයි කොහොමද? ලෝක තුනක්. තුන් දෙනා තුන් ආකාරයකට මේක රස විඳින්නේ අත්විඳින්නේ මේක අත්දකින්නේ එතකොට බලන්න මම පොඩි උදාහරණ ටිකක් ගේන්නේ මේ ලෝකයේ පෞද්ගලිකයි කියලා පෙන්වන්න ඕන නිසා එතකොට ඒක ඒක නියමයි උදාහරණ ටික නියමයි ඒ ටික හොඳටම තේරෙනවා හොඳටම තේරෙනවානේ එතකොට බලන්න දැන් මේ අහන ප්‍රශ්නේ එතකොට ඔයාගේ ස්වභාව ධර්මය කාටක්වත් තියනවද ඔයාට ගොඩනැගෙන ස්වභාව ධර්ම බලන්නකො වැඩි නෑ නෑ එතකොට බලන්න ඔයාගේ ස්වභාව ධර්මයේ ගොඩනැගින්නේ ඔයාට විතරයි. ඔය ඉර හඳ, ඔය ඔය කියන ඔය කියන ගස්කොළන්, ඔය කියන වාතය, ඔය කියන මේ හැම දෙයක්ම ඔයාගේ ලෝකෙට ඔයාට හම් වෙන්නේ ඔය ඔය විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හැදෙන ලෝකයක් එක්ක. වෙන කොහෙවත් හම් වෙන්නේ නැහැ. ඇහෙන් ලෝකයක් කවදක්කත් හැදිරනෑ කනින් නහයින් දිවෙන් කයි ඒනම් මේ පහින් කවදාකත් ඔයාට කවදාකත් කිසි දෙයක් මේ පහින් අල්ලනෑ ඔයා හරිද එක තැනකින් මේ පහ උපයෝග කරගෙන එක්කෙනෙක් විතරයි මේ ගමන යන්නේ මනස විතරයි එතකොට බලන්න එහිනම් ලෝකයේ ඔයාට මේ මේ ස්වභාව දහම කියන්නේ ඔයාට මේ ඔයාගේ මන ඔයාගේ ඔයාට මේ මනස තුල ගොඩනැගිච්ච දෙයක් එතකොට බලන්න ඒ ස්වභාව දහම කියන්නේ ඔයාගේ මානසික ස්වභාවයනේ එහෙමයි. ඒ කියන්නේ මේකේ ප්‍රතිබිම්බේ නෙවෙයි මේ අත්දකින්නේ බාහිරේ කියලා. ඕ ඕ එහෙමයි එහෙමයි එහෙමයි. මේකේ රිෆ්ලෙක්ෂන් එකනේ අනිත් පැත්තට. එහෙමයි. ඒක ඒක තේරුණාද මේ ඒ කිව් එක? ඒක තේරුණා. ඒක තේරුණා. මොකද ඒක කෙනා කෙනාට වෙනස්නේ. ඒක <clears throat> මට තේරෙන්නේ ඒක කර්මානුකූලව හම්බ වෙන අවස්ථාවක් කියලා. මට හම්බ වෙන දෙය නෙවෙයි වෙන කාට හරි හම්බ වෙන. අන්න හරි. එතකොට බලන්න ඔන්න ඕකට බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මාර කතන්දරයක්. ඒ කියන්නේ ඕක තමයි මම අර මේ සුද්දාෂ්ටක චලිතයේ වැඩසටහන් දෙකකම පෙන්වන්නේ මූලික විග්‍රහයක් ඇටියට. ඒ කියන්නේ මේ විශ්වයේම මේ චලනය කියලා කියන්නේ මේ විශ්වයේම ශක්ති ජනනය කියලා කියන්නේ රූපකාණ්ඩ හතරක චලිතයක්. කර්මජ චිත්තද උච්චද ආහාරජ කියන. ඊට පස්සේ මේ කර්මජ සුද්දාස්තකවල චලිතයේ අවකාශය කර්මජ අවකාශයත් එක්ක වෙන චලිතයෙන් තමයි කර්මජ විඥානයක් හටගන්නේ. කර්මජ විඥාන ධාතුවක් හටගන්නේ. එහෙනම් බලන්න චිත්තද කියන ස්වභාවයට මූලිකවම බලපාන්නේ කර්මජ සුද්දාස්තකවල චලිතය. හොඳට බලන්න. ඊට පස්සේ බලන්න දැන් ඔයාට පේනව නේද? ඒ ඒ හටගත්ත චිත්තද ඒ චිත්ත නියාමේ චිත්තද රූප නිසා නේද ඔයාට දැන් මේ වෙලාවේ මේ මේ වෙලාවේ මේ ලෝකේ ගොඩනගින්නේ මනස තුල. චිත්ත චිත්ත ඒ කියන්නේ කර්මජ විඥානයේ නිසා නේද මේ වෙලාවේ දැන් ওই විදිහට මේ මන මනෝ ලෝකේ ගොඩ නැගින්නේ. එහෙමයි එහෙමයි. ඒක එහෙමමයි. ඒකට අනුරූපව නේද බාහිරේ ගොඩ නැගින්නේ ඔයාට. ඔව් ඔව් ඔව් ඒක එහෙමමයි. එතකොට බලන්න එහෙනම් ඔයාට පේනවද මේ චිත් මේ කර්මජ විඥානයේ තුල මේ මේ කර්මජ විඥානයේ තුල කර්මජ සුද්දාෂ්ටක වල චලිතයෙන් නේද ඔයාට මේ උත්තුජ ආහාරජ කියන සුද්දාස්තික නිර්මාණය වෙන්නේ. ලෝකේ නිර්මාණය වෙන්නේ. මම තව පැත්තකින් කිව්වොත් එක චිත්ත වීදියක් කියන්නේ එක රූපයක් සකස් වෙන තැන. චිත්ත වීදියක් හටගන්න චිත්තක්ෂණ 17ක් යෙදෙන්න ඕනේ. චිත්තක්ෂණ 17ක් යෙදුනොත් තමයි චිත්ත වීදියක් හටගන්නේ. චිත්ත වීදියක් හටගත්ත කියන්නේ රූපයක් සකස් වුණා කියලා. රූපයක් සකස් වුණා කියලා කියන්නේ මොකද? පරමාණුවක් සකස් වුණා කියලා. හ්ම්, හ්ම්. එතකොට බලන්න පරමාණුවක්. පරමාණුවක් සකස් වෙනකොට මේ භෞතිකයේ සකස් වෙලා තියෙන්නේ ওই සුද්දාස් ওই පරමාණු වලින්නේ. හොඳට බලන්නකෝ. ඔව්. එතකොට බලන්න මේ මේ භෞතිකයේ සකස් වෙලා තියෙන ওই වගේ රූප ගොඩකින්. එතකොට බලන්න එහෙමයි. එහෙනම් මේ චිත්තදව නේද මේ පරමාණු නිෂ්පාදනය කරන්නේ භෞතිකව. ඒක බට්ට ඔව් කතාවක්. ඔව් එහෙමයි එහෙමයි. එතකොට බලන්න ඕනෝක බුදු පියාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මෙහිම. අනිදස්සන ධම්මං චිත්ත සමුට්ඨාන. සමුට්ඨාන පටිච්ච උප්පජ්ජති සනිදස්සන කටත්තා රූපං කියලා එකක්. ඔය මොකක්ද නේද ඔය කියන්නේ? ඒ කියන්නේ අනිදස්සන ධම්මං චිත්ත සමුට්ඨාන. පටිච්ච උප්පජ්ජති සනිදස්සන කටත්තා රූපං කියලා. මොකක්ද නේද ඔය කියන්නේ? මේ අනිදස්සන අප්පටික කර්මජ චිත්තද මෙන්න මේ මනස තුල ගොඩනැගෙන මෙන්න මේ රූප මේක සනිදස්සන සප්පටික වෙලා ඔයාට ඔයාගේ ලෝකෙට නිර්මාණය වෙනවා ඕ ඕ ඕ මේක වෙන ක්‍රියාවලියක් පෙන්වන බුදුපියාණන් වහන්සේ මෙන්න මේ විදිහට කොහොමද දන්නවද වෙන්නේ උන්වහන්සේ පෙන්නනවා මෙන්න මෙහෙම කතාවක් උන්වහන්සේ පෙන්නනවා මම ඒක විග්‍රහ කරන්නද ගන්න පුළුවන් කරන්න කරන්න අනේ ඔව් ඔව් අනේ මට ඕන තරම් වෙලා තියෙනවා ඔබතුමාට ඕන තරම් <laughs> හොඳයි එතකොට උන්නාන්සේ විග්‍රහ කරනවා මේක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. ඒ කියන්නේ මං ඕකම තමයි පින්නුවේ පටිසමුප්පාදී තිපිරි වට්ටයකින්. තිපිරි වට්ටේ මම ඔයාට මතකද පින්නවා කෙලස් වට්ටයක් මතකයි වට්ටයක් අන්න හරි. ඔව් මට මතකයි. මට මතකයි. කෙලස් වට්ටයක් කර්ම වට්ටයක් විපාක වට්ටයක්. ඊට පස්සේ ඔය තුන අරගෙන ආයිසරයක් පින්නවා මේ න්‍යාම ධර්ම පහ සකස් වෙන විදිහ. ඔව් ඔව් මේ ධම්මනියාමය ධම්මනියාමය කියන්නේ කෙලෙස් වටය කෙලෙස් නිසා සකස් වෙන කතන්දරේ හරිද ඊට පස්සේ ධම්මනියාමය ඊට පස්සේ බීජනියාමය අන්න කෙලෙස් නිසා කර්ම බීජ වැපිරෙනවා අන්න බීජනියාමී ක්‍රියාත්මක වෙනවා බීජනියාමී ක්‍රියාත්මක වෙනකොට කර්මනියාමයට අවස්ථාව හේතු සකස් වෙලා තියෙනවා අන්න කර්මනියාමී ක්‍රියාත්මක වෙනවා අන්න බලන්න කෙලෙස් කර්ම කියන ස්වභාවය ওই තියෙන්නේ. එහෙනම් දැන් විපාකයකට එන්න ඕනේ. අන්න විපාකයකට තමයි ප්‍රතිසන්දි විඥානයක් පිහිටන්නේ. හරිනේ? ප්‍රතිසන්දි විඥානයක් පිහිටන්නේ. අන්න එතකොට බලන්න චිත්ත නියාමයේ එහෙනම් ගොඩ නැගෙන්නේ ධම්ම නියාමයේ, බීජ නියාමයේ, කම්ම නියාමයේ කියන හේතු ටික සකස් වෙච්ච නිසා තමයි චිත්ත නියාමයක් සකස් වෙන්නේ. මේ චිත්ත නියාමයේ සකස් වෙච්ච තැන තමයි අපි දැන් මේ ඉන්න මේ ගත කරන විඥාන ධාතුවේ කතන්දරේ. හරිනේ? ඔන්න බලන්න. මේ මේ හතර සකස් වුණාට පස්සේ තමයි උතුණ්‍ය හාමිය සකස් වෙන්නේ. ඒ කියන්නේ බෞද්ධකය දැන් තේරුණාද මේ කතාව? එහෙම එහෙම මනසින් භෞතිකය සකස් වෙන්නේ නැහැ. ඔව් ඔව් ඔබගේ මනසේ ලෝකයට අනුව ඔබගේ භෞතිකය සකස් වෙන්නේ නැහැ. සබහා දහම සකස් වෙන්නේ නැහැ. එතකොට බලන්න ඔයාට ඔයා වගේම ඔයා වගේම ඔය ඔයට කිට්ටුව කර්මය සකස් වෙච්ච අයට නේද එකට ජීවත් වෙන්නේ. ඕ ඒ ඒ සබහා දහමක එක එක විදිහට ඒ සබහා දහම සකස් වෙන ඒගොල්ලෝ ඒකේ නින්දනය කරනවා. දැන් ඔයාට උහිටන්න ඔය වර්ධන් තීරණ මේ කියන කතාව. ඔව් ඔව් ඔව් ඔව්. එතකොට බලන්න මේක පුදුම පුදුම කතාවක්. එතකොට උන්වහන්සේ පෙන්වන ඕක වෙන ක්‍රමේ. එහෙනම් ඔතනදි වාට පේනවා නේද? එහෙනම් කර්මය කර්මය කියන එකෙන් පස්සේ තමයි තියෙන්නේ චිත්ත කියන එක. චිත්තයෙන් පස්සේ තමයි උතු න්‍යාමය කියන එක තියෙන්නේ. ඒ කියන්නේ කම්ම චිත්ත උතු කියලා කියන්නේ බාහිර කියන තැනයි ওই අවසානයේ ටික තියෙන්නේ. සබහාදාම කියන තැන. එතකොට බලන්න එහෙනම් මේ කර්මජ සුද්ධාෂ්ටකවල චලිතය අවකාශයත් එක්ක මේ කර්මජ විඥානය තුල හටගන්නකොට බුදු පියාණන් වහන්සේ පෙන්වන පටිසමුප්පාද ක්‍රියාවලිය මෙන්න මේ ආකාරයෙන් සිද්ධ වෙනවා කියලා. හේතුපච්චයා පටිසමුප්පාදය ක්‍රියාත්මක වෙනවා. මේ හේතුපච්චයා පටිසමුප්පාදය ක්‍රියාත්මක වෙනකොට හේතු කියලා කියන්නේ අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර නිබ්බන්ති. මෙන්න මේ හේතු වලින් පටිසමුපාදය ක්‍රියාත්මක වෙනවා. මේ පටිසමුපාදය ක්‍රියාත්මක වෙනකොට මේ පටිසමුපාදය ක්‍රියාත්මක වෙනකොට මේ කර්මජ සුද්ධාස්තකවල තියෙන කර්මජ සුද්ධාස්තකවල තියෙන තේජෝ ධාතුව තේජෝ ධාතුව එක එක තැන්වල පිහිටන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි හිතමුකෝ දැන් අයිස් වතුර ටිකක් අරගෙන අයිස් කැටයක් අයිස් අයිස් වෙන්න අපි උෂ්ණත්වයකට තියන්න ඕනේ ඒ උෂ්ණත්වයට මේ වතුර අපි ගන්නකොට අපි හිතමු සෙන්ට්‍රිෆියුඩන්ස් එක 30යි මේක 20ට විතර වෙනකොට අපිට පේනවා නේද දැන් 20ට විතර එනකොට මේ දාපු වතුර එක වෙනස් වෙලා පොඩ්ඩක් ඔව් ඔව් හරිද 10ට විතර එනකොට තව පොඩ්ඩක් වෙනස් වෙලා ඒ කියන්නේ උෂ්ණත්වයට අනුව ඒ එතන එතන හැඩය වෙනස් වෙලා නේද වෙනස් වෙනවා වෙනස් වෙනවා. ඔව් ඔව් ඔව් ඔව්. ඔකට කියනවා තේජු ස්ථතිය කියලා. උෂ්ණත්වය එතන එතන ඒ ඒ 10ට තිබ්බොත් ඒ ප්‍රමා ඒ විදිහටම පවතිනවා ওই රූපේ. ඊට පස්සේ 9ට එනකොට තව චුට්ටක් වෙනස් වෙනවා. 8ට එනකොට තව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ තේජෝ ගතිය වෙනස් වෙනකොට එතන එතන රූපය වෙනස් වෙනවා. දැන් ඒක වල කිව්ව කතාව. එහෙමයි. දැන් තේජෝ ගතිය වෙනස් වෙනකොට මුළු ස්වභාව ධර්මය වෙනස් වෙනවා. දැන් මෙහි සීසන් හතරක් ඇදෙන්න්නත් බේසිකලිය ඔය තේජෝධාතුව වෙනස් වෙන නිසානය හරියටම හරි ඔයාට නියම උපමාවයාවේ හරියටමයි සාධ සාස එහෙන ඔයාට පේනනිද ඒ තේජු ස්තතිය ඒ තේජු ස්තතිය වෙනස්සෙනකොට අර සුද්දාස්තක එක එක විදියට පිහිටනවා කියලා ඔන්න ඔය විදිහට කර්මජ විඤ්ඥානය තුළ මේ මේ අවි මේ හේතු පච්චයාගෙන පටි සමුපාදී ක්‍රියාත්මක වෙනකොට එක එක තැන්වලද ඔබගේ තින අවිද්‍යාවනුව තන්නාවනුව ඔබගේ කර්මයන්ුව එක එක විදිහට මේ තේජෝ ස්ථතිය පිටන්න පටන් ගන්නවා. ඊ ස්ථතියට අනුව රූපම වෙනවා ඔයාට. තේරුණාද? රූප හලක් වෙනවා. ඔන්න බලන්න. ඔය මහත් ඇයි මේ තේජෝ ධාතුව විතරක් මෙහෙම වැඩගත් වෙන්නේ? ඒ තේජෝ ධාතුවෙන් තමයි තේජෝ ධාතුවේ වෙනස් වීමත් එක්ක නේද පඨවි ආපෝ වායෝ කියන තුන වෙනස් වෙන්නේ. ඕ ඕ හරි හරි හරි හරි. ඕකේ <laughs> ඕකේ. හරි මට දැන් තේරෙනවා. දැන් අනුව ධාතු හතරයි ධාතු හතරෙන් මෙයා වෙනස් වෙනකොට තමයි අර තුන් දෙනා විපරිණාමයට පත් වෙන්නේ. හරි හැරි එහෙම මට දැන් තේරුණ හොඳරප තේරුණ ආන්න වලන්න එතකොට ඊට පස වර්ණ ගන්ධ රස ඒවත් වෙනස්සෙනවා ඒ හතරත් වෙනස් ඒ කියන්නේ පටවිදා පටවියාපෝ තේජෝ වායෝ කියන ආකාස කියන මේ පහ වෙනස් වෙනකොට වර්ණ ගන්ධ රස ඕජා කියන හතර සකස් වෙනවා ඒකට අනුරූපව අර සකස් වෙනවා ඔව් ඔව් අර පහ නිසා තමයි මේ හතර නිෂ්පන්න වෙන්නේ උපාදාය රූපයක් එහෙමයි ඔය අටට කියනවා ඔය පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අටට කියනවා සුද්ධාස්ත කුඩා මේක කියන කතාස් වෙලා තියෙනවා ආන්න එතකොට බලන්න එහෙනම් දැන් පේනවා නේද මේ මේ කතන්දරේ ඊට පස්සේ තව පටිසමුපාද චක්‍රය ක්‍රියාත්මක වෙනවා ඒ ඒකට කියනවා ආරම්භන පච්චය කියලා ඒ කියන්නේ ආරම්භන පච්චය කියලා කියන්නේ අපි හිතමු දැන් ඇහැ ඇහැ සකස් වුණොත් ඇහැට අනුරූපව ආරම්භන යනවා මනසට හරිම අර ඒ කරහා අන්න මේ එකක විදිට අපි දැම ලෝක නිර්මාණය වෙනවා ඒ ඒකට ඒකට අනුව ඒකට අනුව රූප නිර්මාණය වෙනවා අන්න කණට අනුව එකන්නේ චක්කු චක්කු මේ චක්කු ධාතුවට අනුව සෝත ධාතුවට අනුව විඤ්ඤාණ ධාතුවට මේ එක එක එකකට අනුව මේ විඥාන පිහිටන්න පටන් ගන්නවා. අන්න ආරම්මන පච්චය කියලා ඔන්න තව පටිසමුපාදයක් ක්‍රියාත්මක වෙනවා. ඒකෙත් අර විදියට තේජෝ ස්ථිතිය එක එක තැන්වල පිහිටන්න ගන්නකොට ඒ ඒ ආකාරයට රූප වෙන්න ගන්නවා අපිට. හරිද? ඔන්න වෙන වැඩි. ඊට පස්සේ තව එකක් ක්‍රියාත්මක වෙනවා අනන්තර චක්‍රය. අනන්තර පච්චය කියලා. හරිද? අනන්තර පච්චය කියලා තව එකක් උබේ වෙනකොට අන්න මේක මනස මුල්ව යන ගමන හදෙන්නේ ඔන්න උතන. ඒ කියන්නේ චක්කු විඥානය හට ගන්නවා කියනකොටම එතන හටගෙන තියෙන මනස. මනසත් ඒ එක්කම ඉපිලා තියෙන්නේ. මනසත් ඉපදිලා මේ දෙක එකට යන්නේ. ඒක නිසා තමයි ඇහැ ඉපදෙනකොටම මේක හිතට යන්නේ. ඩක්කාලා. කන ඉපදෙනකොට මන ඉපදිලා. දිව ඉපදෙනකොට මන ඉපදිලා. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය මේ පහෙන් මොකක් ඉපදුනත් මන ඉපදිලා තින්නේ මේ වෙලාවේ. මනස තුල තමයි මේ කතන්දරේ සිද්ධ වෙන්නේ ඊගාවට. දිගටම. අන්න බලන්න අනාන්තර පච්චය කියලා තව එකක් යනවා ওই විදිහට. අන්න ඒකත් ওই විදිහට සකස් වෙනකොට තේජෝ ස්ථතිය ඒකෙත් වෙනස් වෙනකොට ඒකට අනුරූපව මොකද වෙන්නේ අන්න බලන්න අර රූප එක එක විදිහට නිර්මාණය වෙනවා. දැන් ওই විදිහටම අ, තව එකක් තියෙනවා සමාන්තර පච්චය කියලා. ඒකත් ওই විදිහමයි ඉන්ද්‍රිය පච්චය කියලා. හරිද? ඊට පස්සේ කම්ම පච්චය එහෙම. කියලා මම නිකන් නිකන් ඒ ටිකෙන් නිකන් ඔව් කියනවා. ඔව් විපාක පච්චය ඔව්. ආහාර පච්චය කියලා මෙන්න මෙහෙම මහා ගැඹුරු පටිච්චසමුප්පාද ක්‍රියාවලියක් පුදුමාකාර විදිහට සකස් වෙන ක්‍රියාවලියක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. අන්නේ මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලි ක්‍රියාත්මක වෙනකොට අන්න බලන්න අර එක එක තැන්වල ඒකට අනුරූපව තේජෝ ස්ථිතිය වෙනස් වෙලා පරමාණු නිර්මාණය වෙන්න පටන් ගන්නවා. තේරුණාද? පරමාණු නිර්මාණය වෙන කියන්නේ රූප හිට රූප හට ගන්න පටන් ගන්නවා. ඒකට අනුරූපව දැන් මේක වෙන්නේ කොහෙද? මේ මනස තුල අපිට මෙතන හට ගන්නකොට මනස තුලමයි. අන්න හරි. මේ පටිසමුපාද චක්‍ර ටික මෙහි ක්‍රියාත්මක වෙනකොට අනිදස්සන කියපු එක මේ මනසේ තියෙන ස්වභාවය සනිදස්සන වෙලා අපිට පේන්න පටන් ගන්නවා දැනෙන්න පේන්න පටන් ගන්නවා නිකන් එහෙම එකක් තියෙනවා වගේ පේනවා අන්න හරි ඒ කියන්නේ ප්‍රොජෙක්ටර් එකනේ වීඩියෝ කරලා වීඩියෝ චිප් එක දාලා ප්‍රොජෙක්ටර් එකට ප්‍රොජෙක්ටර් එකට දාලා ප්‍රොජෙක්ට් කරනවා ඔන්න අපිට හම් වෙන එහෙම දැන් තේරුණාද ඔව් ඔව් ඔව් ආ මේ ප්‍රොජෙක්ට් එහෙම එහෙම ඊට පස්සේ අර වීඩියෝවට ඕ අර කන්නාඩියට එබිල බලද්දි පේනවා කියලා ඔපසුමාද උදාහරණය වගේ බලන බලන තැනින් පේන්න පටන්ගන්නවා හෙමකක් තියෙනවා වගේ හරි එතකොට බලන්න මේ චිත්තදෝ පවතිනනි සුද්දාෂ්ටක මේ චිත්තදෝ සුද්දාස් පවතින නිසා අපිට මේ හැම දෙයක්ම ගණත්තයෙන් අහු වෙනවා මේ එහෙම දෙයක්ම ගණත්තයෙන් අහු වෙනවා ඒ ගණත්තයෙන් අහු වෙන්නේ ඒකයි එතකොට බලන්න එහෙනම් දැන් ඔබට පේනවා නේද අන්නර අනිදර්ශන ධම්මා තනිදස්සන ධම්මං චිත්ත සමුට්ඨානම් පටිච්ච උප්පජ්ජති තනිදස්සන කටත්තා රූපං කියන මෙන්න මේ ක්‍රියාවලිය උන්නතන සිද්ධ වෙලා ඔබේ ලෝකයට අනුරූපව ඔබේ රූප නිෂ්පාදනය වෙනවා ඔබේ රූප නිෂ්පාදනය කියන්නේ ඔබේ ලෝකයට අනුරූපව භෞතිකව පරමාණු නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා කතාවක් මේක ඇත්තටම කියනවා අපිට හැබැයි ඒකට අපිට අත්විඳින්න පුළුවන් අපිට පේනවා නේද හිතට එළියට යන්නත් බැරි වුණාට ඝනත්වයෙන් ලෝකයක් අහු වෙනවා කියලා අහුවෙනවා අහුවෙනවා ඒ හැබැයි මහත්තය දැන් ඔතන ඔය අහුවෙන ස්වභාවයක් කෙනා කෙනට වෙනස් නෙනේ දැන් මගේ පටවි ස්වභාවය පවා වෙනා කෙනාට වෙනස් මගේ පටවි ස්වභාවය වෙන කෙනෙක්ට මට බිත්තිය කරහ යන්න බැරුණාට දෙවි කෙනෙක්ට වගේ පටවි නැති කෙනෙක්ට බිත්තිය කරහ යන්න පුළුවන් අනිවාරයෙන් ඒක ඒක තමයි එතකොට බලන්න ඔයාට අනුරූපූ තමයි වගේ ලෝක නිර්මාණය වෙන්නේ තව කෙනෙක්ට තව විදියකට. ඒක තමයි අර මම පින්නේ අයිස් කැටයක් දිය වෙනකො දිය වෙන්න අපි දාලා තිබ්බොත් අපිට පේනවනේ මේක වෙනස් වෙන හැටි. පඨවි ගතිය වෙනස් වෙනවා, ආපෝ ගතිය වෙනස් වෙනවා, තේජෝ ගතිය වෙනස් වෙනවා, වායෝ ගතිය. එතන එතන එතන එතන තේජෝ ස්ථතියට අනුව එක එක විදියට රූප ඒ රූපේ වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. ඔව් ඔව් ඔව් ඔව්. එහෙම එහෙම ඒක නම් හොඳටම තේරුණා. දැන් අපි හිතමු ගෙඩියක් හැදෙන හැටි, ගහක් හැදෙන හැටි. ඔය ගෙඩියක් හැදෙන හැටි අරන් බැලුවොත් එහෙම අද දැකපු ගෙඩිය නෙමෙයි හිත උදේ වෙනකොට. බලන්න ඒකේ පටවි ගතියත් වෙනස් වෙලා අපෝ ගතියත් වෙනස් වෙලා තේජෝ ගතියත් වෙනස් වෙලා වායු ගතියත් වෙනස් වෙලා වර්ණ ගන්ධ රස ඕජත් වෙනස් වෙලා. ඒ කියන්නේ මොහොතකම මේ ගලා යෑම සිද්ධ වෙනවා. ඒ සමයකම හට ගන්නවා. ආන්න හරි. එතකොට අපිට පේනවා නේද? එහෙනම් එහෙනම් බලන්න දැන් ඔන්න මේ කතන්දරේට දැන් මෙහෙම ආවා. එතකොට බලන්න දැන් ඔබ මේ ධර්මයක් නොදැන ඉන්න කාලයක්. නොදැන ඉන්නකම් මේ කතන්දරේ නොදැන ඉන්නකම් ඔබ බලන්න ඔබ මේ සකස් වෙනලු මේ කතන්දරය ගැන දන්නේ නැහැ. දන්නේ නැති වෙනකොට ඔබ ගැටුණා ඔබ මේ ඔක්කොම බාහිරත් එක්ක ගනුදෙනුවක් හැටියට දැක්කා. එහෙමයි එහෙමයි. ඒ ගනුදෙනුවත් එක්ක ඔබ ඇලුනා. අන්න රාගය. ඔබ ගැටුණා. අන්න දේශය. මේක බාහිරට දාපු තැනම රැවටීම මුලාව. <laughs> මේ එළිය වෙච්ච දෙයක් නෙවෙයි. අන්න බලන්න. ඔව්. මෝහය මුල් වෙලා අන්න බලන්න වෙන සංසිද්ධියක් දැන් මෙතන දිගටම සිද්ධ වෙනවා. ඔබ දන්නේ නැහැ. හරිද එහෙම දන්නේ නැතුව මෙන්න මේම සංසිද්ධියක් කියලා ගියාන්න බලන්න මේ නොදන්නාකම තමයි අවිද්‍යාව. මේ ධර්මයේ තුලින් අපි දකින්නේ ඔන්න ඔය කතන්දරේ. දැක්කම අපි දකිනවා මේක සම්පූර්ණයෙන්ම මනස තුල ගොඩනැගෙන ලෝකයක්. ඒ ගොඩනැගෙන දැන් බාහිරේ මොකක් වුණත් අපි කවදාකවත් බාහිරේ පාවිච්චි කරලා තියනවාද? හොඳට බලන්නකෝ නෑ නෑ නෑ බාහිරේ පාවිච්චි කළාම නෑ ඒ කියන්නේ අපි කවදාකවත් ඒකත් එක්ක ගනුදෙනු කළා නෑ අපි ගනුදෙනු කළා තියෙන්නේ මේ <laughs> මනස තුල ගොඩ නැගෙන ලෝකයක් එක්කමයි ඒ ගොඩ නැගෙන චිත්ත රූප වලටමයි අපි රැවටිලා තියෙන්නේ ඒවටමයි වටිනාකම් දීලා තියෙන්නේ ඒවටමයි ඇලිලා තියෙන්නේ ඒවටමයි ගැටිලා තියෙන්නේ ඒ දෙකම වෙලා තියෙන්නේ බාහිරේ දැන් මහත්තයා බාහිරේ මොකක් වුණත් කියන එක ඒක හැදෙන්නේ හිතෙන්ම නේද ඉතින් එතකොට ඒක තමයි බලන්නකෝ මේකට අනුරූපව ගොඩනැගින ලෝකයක් මෙතන තියෙන්නේ ලෝකයක් ලෝකයක් හෙම අරම කතන්දරයක් එතකොට බලන්න එතකොට බහන දැන් මේ ධර්මය නොදන්නා තාක්කල් අපි හිතමුකෝ දැන් කෙනෙක් පවුම කරගෙන යනවා හරිද එයා එයා එයා මේ එයා ඉන්නේ තනිකර මිත්‍යා දෘෂ්ටියක් කියලා හිතන්නකෝ දස දස සම්මයක් දස මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ මේ පිනේ විපාක නැහැ පවේ විපාක නැහැ මේ මේ මේ අම්මා අම්මා මැරුවට පවු නැහැ තාත්තා මැරුවට මේ මේ මොක්කොම කොහොම කරගෙන යන කෙනෙක්ගේ ලෝකය බලන්න එයාට සකස් වෙන විදියෙන්. දැන් ඔබතුමාට දැන් අපි හිතමු මේ මේ දැන් කෙනෙක් සත්තු මරන්න කැමතියි. කෙනෙක් සත්තු මරන්නට අකමැතියි. එතකොට බලන්න ඒ දෙන්නට සකස් වෙන ලෝක දෙක. එතකොට බලන්න ඒ ලෝක දෙකට අනුරූපව නේද මරණ මොහොතෙදිත් අර විදියට මේ හිත සකස් වෙන්නේ. එතකොට බලන්න අපාය අපාය කියන එක සකස් වෙන්නේ ඒ සබහාදාම සකස් වෙන්නේ උතනින් නේද? හොදට බල එහෙම එහෙම එන දිව්‍ය ලෝක කියන සබහදාවනේ ඒකත් ඔතරින් නේද සකස් වෙන්නේ ওই මොහොතේ ඔයවත් යනවද එහෙනම් බලන්න කෙනෙක් ඔස්ට්‍රේලියාව ඉපදෙනවා කෙනෙක් ඇමරිකාව ඉපදෙනවා කෙනෙක් ලංකාව ඉපදෙනවා කෙනෙක් ඉන්දියාව ඉපදෙනවා මේ කතන්දරෙත් බලන්නකෝ දැන් ඒකත් හිතෙන්න තමයි ආහා දැන් ඔයාලා මේ කතන්දරේ තේනවද සකස්සි නැහැටි අපේ එහෙම ඒක ඒ කියන්නේ අපි සීත රටකට කැමති වෙනවා. ඒ දේශ ගුණයකට කැමති වෙනවා. ඒ ඇමරිකාවේ ඒ ඒ දේශගුණයකට ඉන්න අපිට ඒ විදිහට සබහදාම සකස් වෙනවා. ඒ සකස් වෙලා එතන අපි ඒ අපේ උප්පත්තියක් එතන සිද්ධ වෙනවා. එතන උප්පත්තිය සිද්ධ වෙනවා කියන්නේ ඒ සබහදාමක අපි අපි ඉපදිලා ඉන්නවා ඊට පස්සේ. ඒක තමයි සිද්ධ. ඒකත් අර කර්මජව ඒක ඔබ බලපෑමක් තියෙනනේ මත කර්මජ බලපෑම බලපෑමක් තියෙනනේ කර්මජෝ පූර්ණ කර්මජ විසන්සිද්ධිය වෙනවා හේතු තියෙන නිසා දැන් දැන් උදාහරණයක් විදිහට දැන් අපි දෙන්න මේ කරන සාකච්ඡාව මට සින්දුවක් විදිහටවත් බැනුමක් විදිහටවත් නොඇහෙන්න මම පොරාණ කරලා තියෙන කර්මයකට තමයි මට මෙහිම මේ සංකාරයක් සංස්කාරයක් වෙලා එන්නේ නේද මහත්තයා අන්න හරි මේක ඔයාලට තේරෙන්නේ ඒක නිසා ඒ තේරෙන්න ඕන ප්‍රඥාවේ ප්‍රඥාවේ ඔයා ඉපදිනකොට අන්න එක තමයි මම අර පෙන්වුවේ අර ඔයාට එන්න ඕන විඥාන ධාතුවේ ස්වභාවය පූර්ණ කර්මජ සකස් ඔයා මෝඩෙද්ද ප්‍රඥාවන්තෙද්ද ඔයාට කොයි විදිහට සකස් වෙන්න ඕනේ ඔයාගේ ජීවිතේ කොයි විදිහට ගෙවෙන්න ඕන කියන එක ඒ කියන්නේ මේ බීජේ තියෙනවා නේද ගහක් හැදෙන විදිය මෑ බීජය දැම්මම මේ මෑ බීජෙන් කවදාකවත් කරවිලක වැඩක් වගේවත් පොල් ගහක් වගේ යන්නේ නැහනේ මේක යන්න ඕන ඔක්කොම ටික මේකේ තියෙනවා නේද කරල් හැදෙන්න ඕන විදිය කොළ හැදෙන විදිය වැලක් යන්න ඕන විදිය මේ ඔව්, ඔව්, ඔව්. ඔබ කතන්දරේ මේ ඥානෙ තියෙනවා සකස් වෙලා. ඒ එහෙම. විදියට දැන් ඔබ මව්කුසට ඔක බහිනකොට එතන ඔය DNA එකේ ඔක්කොම සකස් වෙලා තියෙනවා. එහෙම, සියල්ල එහෙම. සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මූලම මූලම සෛලයේ ඔක සකස් වෙලා තියෙන්නේ. මූල සෛලයේ ඔක සකස් වෙලා එහෙම. තියෙන්නේ. එතකොට බලන්න ඒකට අනුරූපව තමයි ඔයාට ওই විදිහට ওই සබහාදහම හම්බ වෙලා තියෙන්නේ. ඔයා ඔය අත්විඳින්නේ. තේරුණාද? එතකොට බලන්න එහෙම. එහෙනම් දැන් මේ ධර්ම මාර්ගයේ යනකොට දැන් බලන්න ඔයා මේ මේ මේ කතන්දරේ දැන් දකිනවා. දකින්න දකින්න ඔයා මේ ඉස්සල්ලාම ඔයා දකින්නේ මොකද්ද මේ ටිකක් ටිකක් ලොකුවට එන දේවල් ඉස්සල්ලාම ඔයාට දැනෙන්න පටන් ගන්නවා. ඇලිලා ගිය දේවල්, ගැටිලා ගිය දේවල්, ගැටෙන දේවල්, ඇලෙන දේවල් ලොකුවට එනකොට ඔයාට ඔයා දකිනවා මේක එහෙ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් බලන්න ඇත්තමනේ දැන් නෝනා මොනවා කියලා බැන්නත් ඔයාට පණිවිඩය හැදෙන්නේ ඔයාගේ මනස තුලින් නේද? කනට සද්දය වදින එක කනට ඇවිල්ලා දෙන සද්ද තරංග ටික. අර මං ඉස්සල්ලත් කිව්වේ සිය දෙනෙක් හිටියෝ සිය දෙනා සියාකාරයකට මේක සකස් කරගන්නේ කියලා. ඔව් ඔව් ඔව්. ඒකෝලන් ඕක ඇතුලෙන් නේද සකස් වෙන්නේ. මේ ෆනි වීඩියෝ මෙහෙමයි මෙයා කියන්නේ කියලා. ඊට පස්සේ ඒකට ඇලෙනවද ගැටෙනවද කියන එකත් එන්නේ ඕක ඇතුලෙන් නේද? අහන්න බලන්න ඕනේ. එහෙමයි එහෙමයි. එතකොට බලන්න එතන මොකක් වුණත් බාහිරේ වෙන දේ ලෝකෙ හැදෙන්නේ මෙතන. අන්න ඔය අවබෝධයට ආපු කෙනා දුවන්නේ. එයා නතර වෙනවා. එයා නතර වෙනවා බාහිර ප්‍රශ්නයක් නැහැ. අන්න හරි. එයා එයා මේ බාහිරිත් එයා මේ හැමදේම ගනුදෙනු කරනවා. හැබැයි ඇලෙන්න යන්නෙත් නැහැ, බාහිරිත් එක ගැටෙන්න යන්නෙත් නැහැ. එයා අවබෝධයෙන් මේ කතන්දරේ පරිහරණය කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ හිත. ඒ කියන්නේ හිතට බැරි වෙනවා බෙන්දට වගේ ඔයාව අරන් දුවන්න. ඒ කියන්නේ ඇහැට බැරි වෙනවා ඔයාව අරන් දුවන්න. කනට බැරි වෙනවා ඔයාව අරන් දුවන්න. ඒ කියන්නේ මායාවේ ආයතන හයට බැරි වෙනවා ඇහැ කන නාසය දිව කය මන මේ ආයතන හයට බැරි වෙන ඔයා වරන් දුවන්න. ඔයා ටික ටික ටික ටික දන්නේම නැතුව ඔතන කන්ට්‍රෝල් වෙන්න ගන්නවා. කන්ට්‍රෝල් වෙනවා කියන්නේ ඔයාට මේ ප්‍රඥා බීජය වැටලා තියෙන්නේ. ওই ප්‍රඥා බීජය මොකද වෙන්නේ? පැලවෙනවා. <laughs> එන්න එන්න. ඔක පැලවෙන්න පැලවෙන්න මොකද වෙන්නේ? රැවටෙන එක අඩු වෙනවා. රැවටෙන එක අඩු වෙන්න අඩු වෙන්න මොකද වෙන්නේ? ආයතන හයට අරන් දුවන්න බැරි වෙනවා. අන්න බලන්න. එතකොට ඔයාට මෙන්න මේ විදිහට දැනෙනවා. බලන්න ඔයාට ධර්මය අහන්න ඕනේ ඒව ඇහෙන්න පටන් ගන්නවා. ඒ කල්ලයන මිත්‍රය හම්බ වෙනවා මම මේ කියන කතන්දරේ බලන්න හරිද වැරදිද කියලා ඒ දේශනාව ඕක මගේ ජීවිතයෙන්ම දැකලා තියෙනවා අන්න බල දැන් බලන්න ඔය සබහදහම ওই විදිහට ඔයාලට සකස් වෙනවා නේද අර සරු බීජයත් එක්ක එහෙම දැන් බලන්න සම්පූර්ණම අර තිබිච්ච සබහදහම වෙනුවට අලුත් සබහදහමක් එන්න පටන් ගන්නවා අන්න ඒකට අනුරූපව දැන් ඔන්න ඔතන ගමන යන්න පටන් ගන්නවා ඒ ගමන යනකොට බලන්න අර ඇලීම් ගැටීම් රැවටීම් අඩු වෙන්න අඩු වෙන්න හිත නිවෙන්න පටන් ගන්නවා. ගිනි අරන් දුවපු හිත නිවෙන්න පටන් ගන්නකොට දැන් බලන්න ආයතන අරන් දුවන්නේ තියෙනකොට සැහැල්ලුව දැනෙන්න ගන්නවා. ප්‍රීතිය දැනෙන්න ගන්නවා. ඒකාග්‍රතාවය එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සතිය පිහිටන්න පටන් ගන්නවා. මේ ටික යනකොට ජීවිතයේ අලුත් ඒ කියන්නේ අවදියක් වෙලා තියෙන්නේ. අලුත් දැන් මේ අවදියක ඉන්නේ. හැමතිස්සෙම අවදියක ඉන්න පටන් ගන්නවා. ලොකු කුණු වෙනකොට අර ගෙදර වැටලා තියෙන අර මම ඔය ඉස්සෙල්ලුත් වෙන්නේ කොස්සෙන් අතු ගන්න කුණු ටික ගැන. අන්න ඒ වගේ ලොකු ලොකු ඒවා ටික කොස්සෙන් අතු ගාලා දානවා. ඊට පස්සේ පොඩි පොඩි ඒවා ටිකට ඒ වෙන්න ඕන ඒ ඥානයන් ඔක්කොම උතන්ට ගලාගෙන එනවා. එතකොට බලන්න ඒ වටපිටාවත් එක්ක ඒ හේතුත් එක්ක අලුත් ඵල හටගන්නේ උතන. දැන් හටගන්න ඵල හරි සුවදායක ඵල. එතකොට බලන්න අර කැළඹිලා තිබිච්ච විලක් හරියට කැළඹිල්ල අයින් වෙලා පැහැදිලිව අඩිය පේනවා වගේ ගමනක් යන්නේ. තේරුණාද? ඒ කියන්නේ මනසේ ගින්න තමයි නිවෙන්නේ. මනසේ ගින්න නිවෙනකොට බලන්න ඒකට අනුරූප සබහාදහම් සකස් වෙනවා. ඒකට අනුරූප භෞතිකය සකස් වෙනවා. ඔයාට. ඇයි මේකේ රිෆ්ලෙක්ෂන් එක දිහා පැත්තට යන්නේ? ඔව්. එතකොට බලන්න අන්න ඔයා මුලින් අහපු කතන්දරේ. එහෙනම් දැන් මොකද්ද ඔය වෙන්නේ? හතර ආකාරයක සුද්දාස්තක චලිතය එන්නේ එන්නේ අඩු වෙනවා. ඔව්. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ 31 ලෝක ධාතුවේ කාම රූප අරූප ලෝක තුනේ ස්වභාවය තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවය. ඔව්. එතකොට බලන්න අනිච්ච කියලා කියන තැනම තියෙන්නේ මොකද්ද කම්පනය. අනිච්ච කියන්නේ වෙනස් වෙන ස්වභාවයක්, විපරිණාමයේ වෙන ස්වභාවයක්, අන්‍ය ස්වභාවයකටපත් වෙන ස්වභාවයක්. එතනම තියෙන්නේ මොකද්ද චලනයක්. එතකොටම තියෙන්නේ කම්පනයක්. එතනම තියෙන්නේ චලිතයක්. මෙන්න මේ චලිතය, මේ සුද්ධාෂ්ටක චලිතය, කර්මජෝ, චිත්තජෝ, උත්තුජෝ, ආහාරජෝ මේ හතරාකාරයකම සුද්දාස්තක චරිත එන්න එන්න එන්න එන්න එන්න එන්න අඩු වෙනකොට අන්න බලන්න මනස ඒ ආකාරයට සකස් වෙන්න පටන් ගන්නවා. ඒ ආකාරයට සකස් වෙනකොට ඔයාගේ සබහ දහමත් ඔය ආකාරයට සකස් වෙන්න පටන් ගන්නවා. ඔව් ඔව් ඔව් එහෙමයි. එහෙමයි. අවසානයේදී මොකද වෙන්නේ මුලින් මේ පන්නේ හටගන්න හැම හිතක්ම මමයි කියලා හිතන් හිටියනේ ඕක තමයි පෙන්වන්නේ යද නිච්චන් තන් දුක්ඛං යම් දුක්ඛං තදනත්තා කියලා පෙන්වනවා. යමක් අනිච්ච නම් දුකයි දුක නම් අනත්තයි කියලා පෙන්වනවා. එතකොට බලන්න ඒක මම මගේ මගේ ආත්මය කියලා ගන්න බෑ කියලා දකින්න පුළුවන්. ඔන්න බලන්න දැන්. දැන් ඔබ දකිනවා මේ මොහොතට හේතු සකස් වෙන නිසා තමයි මේ මොහොතට මෙන්න මේ හිතක් හටගන්නේ. හටගත්තේ මොකද? පංච උපාදානස්කන්ධය. පෙර නොතිබී දැන් හේතු වලට දැන් හටගත්තා. පෙර නොතිබී හටගත්ත නම් ඉතුරු නැතුව නිරුද්ධ වෙන්න ඕනේ. එහෙනම් ධර්මයක් සමුදය වුණා. සමුදය වුණා කියලා දකින තැනම ඔයා දකින්නේ මොකද? අනිච්ච කියන ධර්මතාවය. අන්න බලන්න. ඔබ ඒක දකිනකොට ඔබ ඉන්නේ පංච උපාදානස්කන්ධයක් මේ සකස් වුණේ හේතුඵලව කියලා දකිනකොට ඔබ ඉන්නේ අවබෝධය නම් ඔබ ඉන්නේ නිරෝධ ධර්මතාවයමයි. ඔබ ඉන්නේ අවිද්‍යාව තසීස විරාග නිරෝධා සංඛාර නිරෝධා කියන තැන ඔබ ඉන්නේ. ඒකෙන බුදු පියාණන් වහන්සේ ඉල්ලුවේ මොකද්ද? වය ධම්මා සංඛාරානේ අපමාදීන සම්පාදේත. මේ සංඛාර පෙරපසු නැතුව ඉක්මන් මේක මේ මේ මේ නිරෝධ කරන්න කියලා කිව්වේ. එතකොට බලන්න එහිනම් ඔබ ඉන්නේ කොතනද? ඔබ ඉන්නේ ඔබ ඉන්නේ නිරෝධය තුල. ඒ කියන්නේ ඔබ ඉන්නේ උදේවය ඥානය තුල. ඔබ දන්නෙත් නැහැ. වැඩේ සිද්ධ වෙනවා අන්නවලන්න සිද්ධිය එහෙනම් බලන්න පංච උපාදානස්කන්ධය කටගත්ත කියන්නේ අනිච්චයි මේක ගැන බලන්න හටගත්තේ මොකද පංච උපාදානස්කන්ධය හටගත්ත තැනම තියෙන දුකක්මයි අන්න බලන්න දැන් මේ හටගත් එක මනස තුල හටගත් එක අල්ලන්න පුළුවන්ද ඔල්ලන්න පුළුවන්ද ගිනි තියන්න පුළුවන්ද <laughs> මොකක්ද කරන්න ඕන මොකක්ද ඒක ගන්න අසාරම ධර්මතාවයක් ඔය හටගත්තේ ඒක හරියට අර අර මම ඔය ඉස්සෙල්ලත් පෙන්නුවේ අර ඉරේලිය වැටෙනවා කොස් ගහකට ඒ කොස් ගහේ හේවණැල්ල වැටෙනවා පොළොවට. මේ පොළොවට වැටලා තියෙන හේවණැල්ල වගේ තමයි මනසේ හටගත්ත ওই රූපය. අල්ලන්නත් බෑ. මේ දකින්නත් බෑ. එතකොට බලන්න ඒ ඒ ඒ කොස් ඒ හේවණැල්ලේ කොස් ගහේ පොල් කොස් කඩන්න ගියොත් අපි අවදක්ක කරන්න පුළුවන් ඒක කරන්න බැරි වැඩක් අන්න බලන්න අසාර ධර්මතාවයක් එහෙනම් ඒකනේ ආන්නේ ඔයා මොකක්ද දකින්නේ මොහොතක් පාසා හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒක දකින්න දකින්න ඒක මම කියලා ගන්නවද දැන් ඔයා ඒකෙන් මිදිලා දෙන්නේ. ඔයා ඒක තුල පිහිටලා නැහැ. එහෙනම් ඕක නේ දකින්න කිව්වේ. මේ පංච උපාදානස්කන්ධේ මම මගේ ආත්මය කියලා මේ නෙමෙයි කියලා දකින්න කියලා කිව්වනේ මේක ගන්න බෑ කියලා දකින්න. ආ එතකොට බලන්න එහෙනම් බලන්න දිය වෙලා යන්නේ මොකද්ද මේක දකින්නට මමත්වේ නේද? ඔව් ඔව්. මේ මමත්වේ නිසා නේද අපි වෙන් කරගත්තේ මෙන්න මෙහෙම දේවල්. මේ වාතය හමන්නේ ස්වභාව ධර්මයෙන්. ඉර පායන්නේ ඉර පායන එක ස්වභාව ධර්මී ක්‍රියාවලියක්. එතකොට වාතය හමන එක. එතකොට මේ ගස්වැල් හැදෙන එක, මේ ගෙඩි හැදෙන මේ ඔක්කොම ස්වභාව ධර්මික ක්‍රියාවලිය. ගංගා ගලන එක, දිය ඇලි වැටෙන එක, ඉර හඳ පායන එක, වැස්ස වහින එක මේ ඔක්කොම ස්වභාව ධර්මිය කියලා ගත්තා. ගෙවල් හදන ඒවා, පාරවල් හදන ඒවා, වාහන හදන ඒවා ඒවා අපිනේ. <laughs> අන්න වෙන් එහෙනම් මේ සබහාදහමේ ක්‍රියාවලියට අපි වෙන් කරගත්ත නේද වැටක් ගහලා මම කරණේවා කියලා අපි කරණේවා කියලා. ඔව් ඔව්. දැන් ওই වැට නේද ගලවිලා යන්නේ දිගටම. මම ගත්ත ඒවා ටික අයින් කරනවා. මගේ කියලා ගත්ත ඒවත් අයින් වෙනවා. අර වැටවල ටික නේද අයින් වෙන්නේ. ඔව් ඔව්. එතකොට මං කියලා ගත්ත ඔක්කොම අයින් වෙනවා කියන්නේ මට මම කියලා අල්ලන් තිබිච්ච සියල්ල අහිමි වෙනවා. සියල්ල අහිමි වෙන්නාට නේද අහලා තියෙන්නේ සියල්ල හිමි වෙනවා කියලා. ඔව්. ඔය සංසිද්ධිය තමයි වෙන්නේ. ඒකට බලන්න මමත්වයේ දිය වෙන්න දිය වෙන්න සබහාදහමට නේද ලං වෙන්නේ. ඒ කියන්නේ මනසින් ඔබ අයින් වෙනවා. මේ මනස මමයි කියලා අරන් තිබිච්ච දැනින් අයින් වෙනකොට සබහාදහමට සබහාදහමේ ක්‍රියාවලියට වෙන්න නේද ඔබ අතහැරෙන්නේ. එහෙමයි. ඔව් ඔව්. දැන් තේරෙනවද? අර ඔයා කිව්වනේ ඉතින් ඉස්සල්ලා දිත්‍ය සකස් වෙන තැන. ඒ කියන්නේ දිත්තයක් මම මේ මම ඉන්නකන් තමයි යහපැත්ත සකස් වෙන්නේ. ඒ කියන්නේ මට පේන රූපයක් රූපේ පේන මම. මම එහෙම. ආන්න බල මේ දිත්තේ අයින් වෙලා යනවා. මේ දිත්තේ අයින් වෙලා යනවා. දිත්තේ දිවිලා ඒක තමයි වෙන්නේ. ඉතින් ඕක තමයි කතන්දරේ. ඇත්තටම. එතකොට බලන්න මේ සංසිද්ධිය වෙන තියෙන්නේ ධාතු ධාතු හයක විපරිණාමයක් නේ? ඔව්. ඔව් ඔව්. ඇත්තටම සාමාජික ක්‍රියාවලිය ධාතු හයක විපරිණාමයක්. අචේතනික ධාතු පහක් එක්ක සචේතනික ධාතුවක් ගමනක් යනවා. ඔව්. <laughs> තේරුණාද? හැබැයි අර පහ ඒව දන්නෙත් නැහැ. මොනවත්වත් දන්නේ නැහැ. මෙයා ගමනක් යනවා. ඕක තමයි කතාව. ඕකේ දැන් ඔයාලා මොනවද තියෙන්නේ දැනගන්න. දැන් ඔයාට පේනවාද මේ කතාවේදී මම අර පෙන්නපු කෑල්ල මුලින්ම තීරණු මේ ගතයි සිතයි කවදාක සකස් වෙලාම නැහැ කියලා. අර රේල් පීලි දෙකේ කතන්දරයේ තේරුණු උපමාව ඔතන නතර වෙනවා. ඒ කියන්නේ ඇහැ ඇහැ ඇහැට කවදාකවත් හම්බ වෙලා නැත්තම් ඒ කියන්නේ ඇහැ කියන තැන බලන්න මස් ඇහැ. ඇල්ලුවොත් අහුවෙන්නේ මස් ගොඩක්. කන කියන තැන ඇල්ලුවොත් අහුවෙන්නේ මස් ගොඩක්. ඇහැ කන නාසය දිව කය. මේ පහ අද උදේ ඉඳන් ඔයා කරපු වැඩ එකක්වත් දන්නවද? නෑ නෑ. <laughs> ඒක එතකොට ඒක සකස් වෙලාම නෑනේ කවදාකවත්. <laughs> එයා ගිහිල්ල තිීනවද කොහෙවත් ඔය කය ඔය ඇහැන් කවමනක්ක් දැකල තිීනවද අන්න බලන්න එතකොට බල ඒ වෙලාව සකස් වෙච්ච ස්වභාවයක් තමා තිබිලා තියෙන් නැතුව මේ මම ගෙදර ඉඳලා ඔෆිස්සාවා ඔෆිස්සගේ ඉඳලා පල්ලහටාව එහෙම කතාවන්න මේ මේ ඒ ඒ වෙලාවට සකස් වෙච්ච දේවල් හිතලා තියෙන හැබැයි අපි ගැට ගහලා තියෙනවා උදෙයි දවලුයි හවසයි මේ මම හිටිය කියලා දෘෂ්ටියකින් මේක නූලෙන් ඇමිනිලා තියෙන බාවයක් තම පේන්නේ ආන්න හරි ඒ කතන්දරෙත් කොහොමද ලියන්නේ දැන් අපි හිතුවොත් එහෙම දැන් මම කතා කරන්නේ ඔබට ඇහෙනවා ඔන්න ඔතනින්ම ලියන්න පුළුවන් ඔව් ඔබ කතා කරන එක ඔව් එහෙම එකක් දැන් මේ හිතන්නකෝ අතීත දෙයක් ගන්න නම් හරි ඇහෙන් ඇහෙන් ගන්නත් බෑ කනින් නහෙන් දිවෙන් කයෙන් ගන්න බෑ දැන් මේ දැන් උදාහරණයක් අරගමුකෝ අපි ඔන්න බලන්න ඔව් දැන් ඔන්න මං කියනවා පොලොස් කියලා ඇහුණනි ඔව් ඔන්න බලන්න දැන් ඔතනට මොකක්ද උනේ ওই උපකරණෙන් ආවා සද්ද සද්ද තරංගයක් ඇවිල්ලා ওই කණේ වැදුනා තිංගන් සෝත විඥානේ හටගත්ත තිංගන් සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන හටගෙන පොලොස් කියලා ටක් ගාලා ඔතනින් ආවා උත්තරේ එහෙම ඔව් එතකොට බලන්න ඔතනින් ওই උත්තරේ ආපු තැනම හේතු ටික මොනවද උනේ ෆෝන් එකෙන් ආපු සද්දේ කනේ කන ඔව් සෝත විඥානේ ඔය ඔක්කොම දැන් දැන් දැන් හටගත්තේ අන්න බලන්න ඒ ඒ ඒ තුනට ස්පර්ශය මනට උනේ දැන් ඒ දැන් තියෙන රාගදේශ මට්ටම යෙදුනේ දැන් ඒකට අනුරූපව වේදනා සංඥා සංකාරය උනේ දැන් හටගත්තේ ඒකට අනුරූපව විඥානේ සකස් උනේ දැන් ඔන්න බලන්න දැන් ඕක ඔතන හේතු ටික නිරුද්ධ වුණා ආයි ගියා ගියාමයි දැන් බලන්න දැන් මං අහනවා මං මොකක්ද ඉස්සෙල්ලා කිව්වේ සමිත මහත්තයා මොකද්ද ඔබට ඇහුනේ දැව්පට දෙ ලකිවේ පොලොස් කියල පොලොස් කියල දැන් කියන්න වෙනවා නේද ඔන්න බලන්න ඕ පොලොස් කියල කියන්න නෝ දැන් පොලොස් දැන් හරි මන්දැන් හන මොකක්ද සමිඳවත්තේ මං ඔබට කිවිස්සල්ල මට කියන්නන පොලොස් කියලා මක මම ඉන්න ඉන්නතාව දැම් පොලොස් කියලා කියන්න වෙනවානි එතකොට බලන්න පොලොස් කියලා කියන්නේ කොහොමද ඔය පොලොස් කියන්න සී කරන්න ඕනි කිව්වේ මොකක්ද කියලා සීහෙමයි හෙමයි සී කරන්න පුළුවන් කාටද මනෝවිඥාණයට මනෝවිඥාන ධාතුවට ඕ අන්න තත්ඥා මනෝවිඥාන අන්න සිහි කරා මනසින් සිහි කරා ඔන්න බලන්න සිහි කරා සිහි කරලා දැන් ඔයා ඕක එළියට දාන්න ඉබේ බලන්න සිහි කරේ මොකද්ද සිතුවිල්ලක්නේ ඔව් සිතුවිල්ලක් සිහි කරේ ඕක දැන් එළියට දානවනේ එළියට දාන්න නම් ඔයා ඕක කය උපයෝගී කරලා ওই වැඩේ කරන්න ඕනේ එහෙනම් අර බලන්න සිත මේක කරන විදිය කියලා දෙනවා මනස මේක කරන විදිය කියලා දෙනවා කයට අන්න ඒක ප්‍රයෝගී කරගෙන අන්න කයින් දැන් මොකද උනේ හුලන් ටිකක් එළියට දැම්මා එහෙම හුලන් ටික කම්පණිය වෙලා එළියට ගියා ශබ්දයක් ගියා දැන් බලන්න එතකොට දැන් ඔයා ඔයා හිත ඔයා මනසින් අදලාගත්තේ සිතුවිල්ල එළියට දැම්මේ හුලන් ටික ඉතින් ඒක නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ එහෙමයි එහෙමයි මම කියන කතන්දරේ තේරෙනව නේද බලන්න හිතපු එක එළියට ගියාද කවදක්ක <laughs> හුලන් ටිකක් නේද ගියේ ඒ හුලන් ටික ගියේ කොහමද ඒ හුලන් ටික යන්නත් බලන්න දැන් අපි හිතමුකෝ පොලොස් කියලා ඕක යන්නේ ප්‍රාශ්වාසය තුල එහෙනම් ඒකට හරියන විදිහට ආස්වාස වාතයක් ඇදලා අරන් තියෙන්න ඕනේ එහෙමයි එහෙමයි අන්න බලන්න එතකොට බලන්න ඒකට එහෙනම් හෘදේ වස්තුවත් එකතු කරගෙන මෙයා මේ මේ මොලයත් එක්ක එකතු වෙලා ක්‍රියාවලියක් කරලා තියෙන්න ඕනේ කය උපයෝගී කරගෙන. හරි. එතකොට බලන්න ඒ කය උපයෝගී කරගෙන එළියට දැමීම මොකද හුලන් ටික. ඔන්න බලන්න. දැන් එතකොට දැන් මේ මේ හේතු ටික වෙන හේතු ටිකක් නේ දැන් මේ තියෙන්නේ. අර හේතු ටික නෙමෙයිනේ. මගෙන් ඔයාට ඔය ෆෝන් එකකින් ඇවිල්ලා ඔයාගේ කනින් හදාගෙන මනට ගිය හේතු ටික වෙනස්. ඔය ඔතන දැන් ක්‍රියාත්මක වෙන හේතු ටිකක් නේ. ඔව් එතකොට මේ හේතු වලට හැදෙන ඵලයක් නේද මේක? අර හේතු වලට හැදිච්ච ඵලයක් නේද අරක? ඒක මේකද? එහෙමයි. <laughs> නෑ නෑ නෑ ඒක මේක නෙවෙයි. හැබැයි අර මුල මුල හේතුව පොඩි පුෂ් එකක් වගේ උදව්වක් දෙන්න ඕනේ මේ ඒ හේතුවත් මේ ඵලයට හේතුවක් වෙලා කියලා එකක් වෙනවා නේද? අන්න හරි. ඔය තියෙන පහන් දැල්ලි උපමාව. පහන් දැල්ල. ඔව් පහන් දැල්ලි උපමාව. ආ දැන් තේරෙනවා නේද? ඒකැන දැන් දැල්ල ඇතිවෙන්න නම් දැන්තින තෙල්ටිකටයි තිරටිකටයි දැන් තියෙන දැ ඉසල්ල දැල්ලෙක් ගින්න රෙන්ඩෝන හේතුවක් වෙලා ඔව ඔවෝ අන්න ඒ මගේ මේ පොතේ දැන් මේ මං ඇඳගෙන තියෙන්නේ පහන්දැල්ල උපමා ඔබද අහන්ඩ ඇත්තට අර දැල්ලත් නෙවෙයි අර දැල්ලත් නෙවෙයි මේ දැල්ලත් නෙවෙයි හැබැයි අර දැල්ල නැත්තම් මේ දැල්ල එන්නෙත් නෑ හරි හැබැයි ඒ දැල්ලත් නෙමෙයි. ඒ ඒ ඒ ඵලය හේතුවක් වෙනවා. තව හේතු ටිකක් එක්ක අලුත් ඵලයක් ගොඩනගන්න. අන්න එකයි උත්තරේ. හැබැයි මේ ඵලය අරකට නෙමෙයි. <laughs> ඒකත් අරගත් නෙවෙයි ඒකත් නෙවෙයි ඔන්නොයි සිද්ධිය වෙන් එතකොට කවදක්කත් අපිට අතීතයේ දෙයක් හම්බවෙලා තියෙනවාද නෑ නෑ නෑ අන්න බලන්න එතකොට මං කතා කරන එක මට කවදාකවත් හම්බ වෙලා ඇහිලා තියෙනවා නෑ නෑ නෑ නෑනේ ඒක වෙනම හේතුවන්නේ එක ඒනම් දැන්ව කිව කතන්දරේ මොකද අතීත වර්තමාන අනාගත උත්තරේ නේද ඔව් අතීතයෙන් ආවෙත් නෑ අනාගතයට ගියෙත් නෑ මේ පච්චුප්පලෝදේ විතරයි තියෙන්නේ දැන් දැක්කද විතරයි තියෙන්නේ ඕක දැක්ක කියන්නේ ඔබතුමා ඕක දැක්ක හැටි ඔබතුමා ඉන්නේ කොතනද බද්දේ කරත්ත සූත්‍රයේ උත්තරේ උඩ නේද එහෙමයි අවබෝධය නේද ඒක එහෙමයි අන්නවලන් ඔබතුමායිනි පත්ය කරත් සූත්‍රී උත්තරේ කෙලින් එහෙම අතීතයේ ගෙවිලා ඉවරයි අනාගතය ඇවිල්ල මේ පච්චුප්පන්න මොහොතේ හේතු නිසා හටගන්නා ඔය තියෙන්නේ අන්ත ඔය තියෙන්නේ දුස්ති හතරකින් මිදිලා අන්ත දෙකකින් මිදිලා මැදමාවත හරියටම හරියටම මධ්‍යම ප්‍රතිපදාව ඔන්න කියවල බලන්න ඒ සූත්‍රයේ නම ලෝකායතනික සූත්‍රයේ ලෝකායතනික සූත්‍රය ඔන්නෝක කියවල බල අර ඔබතුමායක විස්තර කරන ආරාර මේ මොකක්ද දෘෂ්ටි හතර තියෙන එකන ලෝකාමිතයන් ඔබතුමා විස්තර කරත ගම හලතුන එතකොට බාන්න ඒක ඒක මහත්‍ය බොහොම හොඳට මේ වෙනවා ආන්න බන්න එතකොට එන බාන මධ්‍යම් ප්‍රතිපදාවෙන් දකිනකොට අතීතයත් අතඇරිලා අනාගතයත් අතඇරිලා වර්තමාන මොහොතයි ඔය තියෙන මධ්‍ය සූත්‍රී උත්තරේ ඔය තියන්නේ රේල් පීලි දෙකයි අන්න හරි ඒ තියෙන ඔය තියෙන රේල් පීලි දෙකේ රේල් පීලි දෙක උඩ දුවන විඥාණයට අහු වෙලා නැතුව පාවිච්චි කරන විදිහ. ඔව් ඔව්. ඔය තියෙන රේල් පීලි දෙක උඩ දුවන කෝච්චියෙන් අයින් වෙලා යන ගමන. තේරුණාද? එතකොට දැන් මහත්තයා දැන් උතන දැන් ඔය අවබෝධය තුල ඉන්නවා කියන එකක් දැනගැනීමක් නේද? ඒකටද ඔය සේ ආයතනය කියලා කියන්නේ. මෙහෙමයි අවබෝධය තුල ඉන්නවා කියලා කියන්නේම ප්‍රඥාව. ප්‍රඥාවදී ආන්නරි. ඔය තියෙන්නේ ප්‍රඥාවදී. ඔය ප්‍රඥාව ඔය ඔබතුමා කොච්චරක් ඒ තුල ඉන්නවද ඒ ප්‍රමාණයට ඔබට ඔබට ඒ ඒ ප්‍රමාණයට මාර්ගය වැඩෙනවා. ඒ ප්‍රමාණයට ඔබ Nirodha අත්විඳිනවා. අන්න ඒක උත්තරේ. ඔබ අවබෝධය කියන්නේ ඔබ Nirodha අත්විඳිනවා මේ මොහොතේ ඒ ප්‍රමාණයට. අවිද්‍යාව තසීස විරාග නිරෝධා සංකාර නිරෝධා කියන තැන ඔබ ඉන්නේ. ඒ ප්‍රමාණයට ඔය විදිට ඔබති දැක දැක යනකොටම අරිස්ථාංගික මාර්ගය වැඩින්නේ ඔය දව ඔයවිදිට ගිහිල තමයි දවසකොක පූර්ණය වෙන්නේ සම්පූර්ණය ඒ බවටම පත්වෙන්නේ අන්නර මංකව මනසින් අයින් වෙලා යන තැන ස්වභාව ධර්මයටම පත්වෙන විදිය මේ මනස නොබ එතනින් අයින් වෙලා යන අන්න දැක්කද ඕ ඒගැන මමත්තේ සම්පූර්ණයම අයින් වෙන තැන අයින් වෙලා යනවා දැන් ඔය මුල් අවස්ථාවලදී ඔබතුමා විස්තර කරනවා දෘෂ්ටිය අවස්ථා තුනකින් කැඩෙනවා කියලා සක්කාය දෘෂ්ටිය සක්කාය දෘෂ්ටි සකාය තුනක් සත්‍යය සංඥා සක්කාය චිත්ත දැන් එතකොට දැන් මේ ඉන්න ප්‍රමාණය අනුව තමා ඕක හිමීටිමිට ගෙවිගේ ගෙවිගෙවිල යන්න නේද මට ඒකට හේතු හේතු සකස් කරන්න ඕනේ ඒක ගෙවිලා යන්න නේද ආන්න හරි ওই විදිහට යන්න ඕනේ ওই විදිහට මාර්ගයේ යනකොට තමයි ওই කතන්දරේ හරියට හැබැයි ඒක වචන නෙමෙයි අත් විඳිමින් අත් විඳිමින් වැඩෙන මගක් ඇතුලාන්තයේ සම්පූර්ණම පරිවර්තනයක් ඒක Tamanට මත් විඳින්න පුළුවන් අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ මැරිලා නිවනට යනවා නෙමෙයි මේ ඉන්න අත් විඳමින් අත් දකිමින් ගිහිල්ලා ඒ බවට පත්වෙන ගමනක් මේක දුතු දැමියම කියන්නේ නේද දුතු දැමියම කියන් මේ මේ මේ අවස්ථාව මේ පෙර පසු නැතුව අන්න බලන්න පෙර පසු නැතුවම මේක දකිින්ද කියලක අන්න ඒ අත්තිදිමින් අත්දකිමින් යන ගමන ඒ තුළ වැඩෙන ඒ තුළ දැනෙන ඒ නිරාමිසේ තුළ දැනෙනදී මේ ලෝක උපමාවකින් පෙන්න්න බෑ කිසිම උපමාවකින් පෙන්වන්න බෑ. ඒක පෙන්නුවොත් ඒක වැරදි. ඒක පෙන්වන්න බෑ කියන්න. වැරදි. මේ ලෝකෙට අයිති නෑ නේද මාත් ඒක ලෝක වචන වලින් කියන්න බෑ. බෑ බෑ බෑ. මේ කතන්දරේ කියන්නේ. හොඳයි එමන බං හිතන ඔබතුමාට අවශ්‍ය කරන උත්තර ටික එන්න ඇති කියලා ඔව් ඕ අනේ අනේ බොහොම පිං ඒ ටික නම් මේ බොහොම පිං ගොඩක් ගොඩාක් ස්තුතියි ඔබතුමාට ඉතින් අපිට මේවා කියලා දෙනවට මොය විදිහ මේ ඔබතුමාටත් ඔය මේ එයි බාධක නමුත් ගණන්ගන්නතුව ඕක දිගටම කරගෙන අන්දානේ මේ මේමයි ඒක ඒකත් දැ මම කරගත්තුත් ප්‍රශ්න ඕක තමයි සභාවය ඒ සභාවය දැනගෙන ගිහාම කිසි ප්‍රශ්නයක් නෑ ආන්නේ අන්න දැ මංගයි ගැටින් තව කෙනෙ මේකට ඒහෙමයි <laughs> එහෙම ඒක මේ අපේ හිතේ තියෙන ප්‍රශ්නයන්න නේද ඒක එල්ලිය තියෙන ප්‍රශ්නයක් නෙවෙයි ඒක හේ ප්‍රශ්නයක් නෙවෙයි ඇත්තටම ඒක තමයි ඇත්තම කතන්දරය ඇත්තටම යන්න එතනයි නිවීම තියෙන්නේ ඒක හන්ද 5000 කරන් ආවත් කවදාකවත් ඒක පත්තු වෙන්නේ ඒක නිවිලාමයි තියෙන්නේ ඔව් ඔව් <laughs> ඒක වෙන්නේ එහෙමයි <laughs> ඒක වෙන්නේ ඒක ඒක ඔයාලට තේරෙන්න ඕනේ ඒක අපි මේ සාකච්ඡා කරන විදිහට තේරෙන්න ඒක එහෙමම තමයි එහෙමයි ඒක ඔයාලට දැනෙන්න ඕනේ මේක තුල කෙනෙක් ලබන නිර්ාමිස සතුට කියන එක ඒක ප්‍රායෝගිකවම ලැබෙන දෙයක්. මේක නිසා ඒකට ඒකට රඟපාන්න දෙයක් නැහැ. ඒක වෙලා එහෙම එහෙමයි යන්නේ ගමන. <laughs> ඔබටත් ඒ ටිකම වෙනවා. ඔබටත් ඒ ටිකම වෙනවා. තව කෙනෙක් අනිත් ඒක ඔය යන මාර්ගය යන අනිත් කෙනාටත් ওই ටික වෙනවා. එක්කෙනෙක් විතර පෙර එකක් නෙවෙයි. ඔබත් ඒ සුවයත් විඳිනවා. ඒ සුවේ ඔබ තව තව තව තව ඔබගේ අනාර අචල සද්ධාව තව තව තව වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න බලන්න. වීරිය වීරිය සති සමාධි ඉන්ද්‍රිය ටික හොඳට පිහිටලා ඒවා බලාත්මක වෙන බල ධර්ම හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ සංසිද්ධිය සිද්ධ වෙනවා. හොඳයි. මම හිතනවා ඔබතුමාට මේ විග්‍රහය හොඳටම ප්‍රමාණවත් කියලා අදට. ඔව් අනේ ඔව් ඔව්. ඔව් ඔව් අනේ ඔව්. මම මේක ප්‍රැක්ටිස් කරන්නම් ඔබතුමාගේ තවත් සාකච්ඡා අහහම ප්‍රැක්ටිස් ප්‍රක්තිස් කරන්නම් මේක හොඳයි හොඳ මේ දස්ති කරපු සාකච්ඡාටිකක් ඇති ඔය විදිහටම ඔය වගේම ඔය කාවසල විධ විධ විදිට පෙන්න්නපු තැන් ඇති ඒවත් හොඳට පෙල්ල පෙල්ල බලන්න පෙල්ල පෙල්ල බලන්නවට තව තව තව තව උතුමාට ඔක තේරේ ඒකැන්නේ මේ අපි භාවිතා කරන්න කරන්න තමයි පොලිෂෙන් ඒ මට්ටේ බවටම පත් වෙන්නේ ඉක්මනටම ඉක්මනට අපි යෝනිසෝ මනසිකාරයයි ධම්මානුගම ප්‍රතිපදාවයි නිදුන්නේ කරන්න. ඒතකොට බලන්න ඔය දෙක කරන්න ඒ පැත්ත ඒක තමයි අපි පැත්තෙන් වෙන්න ඕනේ දේ. ඕක කරන්න කරන්න ඔය බවටම ඉක්මන ගමන ඉක්මන් වෙනවා. අන්න ඒකයි වෙන්නේ. හොඳමයි එහෙමනම්. ආයි දවසක මේ බොහොම පිං තිබුණොත් අපි හම්බ වෙමු. හොඳමයි හොඳයි. මේ බොහොම පිං ඔයාලට. හොඳයි එහෙමනම්. හොඳයි එහෙමනම්. ඔයාලට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.